සංවිහාව රමණීය සංවිහාවක් ධර්මයෙන් පිරුණු සංවිහාවක් හිත ප්‍රබෝධමත් කරන සංවිහාවක් බවට පත් කරමින් සිතින් තසපුවේ ආරම්භ කරන්නටයි අප සෝදානම් වෙන්නේ සෙනසුරාදා සිතින් තසපුවේ ඔබේ ජීවිතයේ බොහෝ ජීවන ප්‍රශ්න අමතක කොට ධර්මයට නැඹුරු වෙන පිරිස් ඒ දහම් දැනුමින් පෝෂණය වන ඒ වගේම ගැඹුරු ධර්ම කොටාසියන් පිළිබඳ කෘතුල අවබෝධයක් ලබා දෙන්නේ මේක තැන්වල දුවන හිත මොහොතකට එකතැන නතරකොට දහම් මඟ ජීවිතයට ලං කරන දේශනාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත. ඒ සඳහා ගෞරව නමස්කාර පූරකව සෙනසුරාදා සිද්නි තසපුවට ආරාධනා කළා උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින මොහොතේ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 ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් ඔබ හැමදෙනාටම සිතක් ශාන්තියක් යහපතක් සැපතක් අභිවෘද්ධියක්ම සැලසෙන්නට කියලා පින්වත්නි අපි පළමුවෙන්ම ඔබට ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ දායකත්වය දරන පින්නතුන්ගේ සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා හදවතින්ම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා මේ උතුම් බුදු සසුන තුල භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ වදාළ ඒ උතුම් නිවන් මඟ හික්මෙන පින් ඇති ශ්‍රාවකයන්ට ඊටාම වටිනා වැදගත් අනුශාසනයක් අද දවසේ පින්වත්නි ඔබට කියලා දෙන්න කියලා මම කල්පනා කරේ. අපේ සිත්නේතසපවහන පින්නතුන් දන්නවා සෙනසුරාදා සිත්නේතසපුව දැන් මේ කාලෙක ඉඳලා මාස ගානක ඉඳලා ෂඩ අසාධාරණ ඥාන කියා දෙමින් එන්නේ කියලා. ඉතින් අද දවසේහි මහා කරුණා සමාපatti ඥානයේ කොටස් ගණනාවක් දැන් සති ගාණක් තිස්සේ මාස ගාණක් තිස්සේ ඒත් මහා කරුණා සමාපatti ඥානේ කතා කරමින් ඇවිල්ලා අදත් ඔබ හිතනවා ඇති මහා කරුණා සමාපatti ඥානයේම කොටසක් ස්වාමීන් දැන් සාකච්ඡා කරයි කියලා. හැබැයි මම අද පොඩි වෙනසක් කියන්නේ අපේ මහා කරුණා සමාපatti ඥානයේ ඉතිරි කොටස් ඉදිරි දේශනවලදී සාකච්ඡා කරනවා. අද පින්වත්නි විශේෂ අනුශාසනයක් සිද්ධ කරන්න මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. මොකද හේතුව අපි අවුරුදු ගාණක් අවුරුදු ගාණක් කියන්නේ අවුරුදු දෙකක විතර කාලයක් පුරාම net fm සිත්නේ තසපු අහන පින්වන්ත ඔබ සියලු දෙනාගේ විශාල වෑයමක් කැපකිරීමක මල්පල දරන දවස වගේ තමයි අද දවසේ කියන්නේ ඔබ දන්නවා අපි විශාල පරිශ්‍රමයක් දරලා net ආයතනයේ පින්වත් සදහැවත් ශ්‍රාවක ශ්‍රාවිකා ඔබගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකළ බවුන් පැලැස්සේ නේවාසික පුහුණු වැඩසටහනේ පළමු ආරම්භක වැඩසටහන අද උදෑසන සිට ඒ කියන්නේ ඊයේ සවස ඇතුළත් වුණු යෝගීන්ගෙන් අද උදෑසන සිට සතියක් පුරාවට ඒ උතුම් නේවාසික පුහුණුව පැවැත්වෙනවා. ඉතින් අද ආරම්භක දවසනේ බවුන් පැලැස්සේ පටන් ගත්ත ආරම්භක දවස නිසා නේවාසික පුහුණුවේ යෙදෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට සුපුරුදු විදිහට රාත්‍රී 7ට ධර්මානුශාසනාවක් සවන් දෙන්නට තියෙනවා. දෛනිකව අහන මේ දේශනාව භාවනාවට උපකාරී වෙන අනුශාසනයක් විදිහටයි සිද්ධ වෙන්නේ. ඉතින් මම අද මේ වෙලාවේ යෝගීන්ගේ ළඟ ඉඳලා මේ අනුශාසනය කළ යුතු උනත් සිත්නේ තසපුව කියන්නේ අපේ ජීවිතේ මේ බවුන් පැලස්ස ගොඩනැගුණේ පවා සිත්නේ තසපුව නිසා එනිසා සිත්නේ තසපුවට සජීවීව සහභාගී වීම අනිවාර්ය නිසා මේ වෙලාවේ පින්වත්නි මම හිතුවා මේ අනුශාසනය ඒ අද දවසේ බවුන් පැලැස්සේ නේවාසික වුණ පින්වන්ත යෝගීන්ටත් ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙමින් ඔවුන්ට උපකාරී වෙන භාවනාවට වැදගත් වෙන ධර්මානුශාසනයක් සිද්ධ කරන්නට. එතර මේ දේශනේ අපිව සවන් දෙන ඔබ හැම දෙනාටම උපකාරී වෙනවා. ඇත්තටම නිවන් මඟ ගැන කතා කරනකොට හරි රසයි පින්වත්නි ධර්මය. මොකද නිවන තරම් නිවන කියන වචනේම කොච්චර නිවෙනවද? අපි නිවන කියන වචනේ කතා කරද්දිත් නිවෙනවා. පින්වත්නි අපිට නිවනට උපකාරී වෙන මාර්ගය ගැන කියා දෙන දේශනා උපමා උදාහරණයක කතා කරන්න තියෙන රසවත් අනුශාසනයක් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉබ්බි බණක් නමින් කිව්වොත් එහෙම අද අපි කතා කරන්නේ ඉබ්බා ගැන බණක් ඉබ්බා ගැන දේශනයක් ඒ කියන්නේ මේ හරිම සුන්දර ග්‍රන්ථයක් තියෙනවා මිලිඳු රාජ ප්‍රශ්නය කියන මේ ග්‍රන්ථය අහලා ඇති ඔබ නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජතුමා අහන විවිධ ප්‍රශ්න. ඔය ග්‍රන්ථේ පින්වත්නි අග කොටසේ හරිම සුන්දර උපමා උදාහරණ ගොඩාක් එක්ක විස්තර කරලා තියෙනවා මේ අර්ථවත් කාරණා රාශියක් මට මේ මේ ග්‍රන්ථයේ තියෙන වටිනාකම ගැන කියන්න බැරි තරම් කියන්නේ මේකේ එක අංගයක් ගානේ විස්තර කරනකොට බෝරු වගේ තියෙන එක අංගයක් කුකුලාගේ තියෙන එක අංගයක් ලේනගේ තියෙන එක අංගයක් දිවිදෙනගේ දිවියාගේ ඉබ්බාගේ තියෙන අංග පහක් ඊට පස්සේ උණ ගහේ තියෙන එක අංගයක් දුන්නේ තියෙන එක අංගයක් කපුටාගේ තියෙන අංග දෙකක් වඳුරාගේ තියෙන අංග දෙකක් ලබු ඇලේ තියෙන එකාංගයක් ඔන්න ඔවාගේ විවිධ කාරණා අරගෙන ඒක මේ බුද්ධ ශාසනය තුළ ශ්‍රාවකයාගේ නිවන් මඟ වැඩිවීමට උපකාරී වෙන විදිහට ගලපලා තියෙනවා. ඉතින් අද මම මෙතනින් මේ මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙන ඉබ්බගෙන් ඉගෙන ගන්න තියෙන කාරණා පහක් ඉබ්බගෙන් ගන්න තියෙන හරියට කිව්වොත් ආදර්ශ පහක් වගේ. මෙන්න මේ පහ භාවනා කරන නිවනට උපකාරී වෙන වැඩපිළිවෙල හොයන ශ්‍රාවකයාට ඊටාම වැදගත් කරුණු පහකට ගලපලා තියෙනවා. අපි හිතුවා මේ කාරණා ටික කතා කරන්න පින්වත්නි. නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජතුමා අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඉබ්බාගෙන් ගත යුතු අංග පහ කියලා ඔබ වහන්සේ කිව්වා. ඒක විස්තර කරලා දෙන්න කියලා රජුරෝ ඉල්ලීමක් කරනවා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ කියනවා රජතුමනි පළවෙනි කාරණේ තමයි මේ ඉබ්බා ජලයේ හැසිරෙන කෙනෙක් ජලයේ හැසිරෙන ඉබ්බාගේ වාසස්ථානය කරගෙන තියෙන ජලය මේක පළවෙනි කාරණේ දෙවෙනි එක කියනවා මේ ඉබ්බා ජලයෙන් උඩට මතුවලා හිස ඔසවලා බලනකොට Tamanට නිකන් අවදානමක් තියනවා වගේ පේන කවුරු හරි කෙනෙක් ඉන්නව දැක්කොත් එහෙම ආපහු ජලය යටටම කිමිදලා යනවා කියනවා. වතුරෙන් උඩට ඇවිල්ලා ඔළුව දාද්දී තමන්ව නොදැකිය යුතු කෙනෙක් තමන්ව නොපෙනේවා කියලා හිතන කෙනෙක් දැක්කොත් ශනිකවම ජලයට තිබ්බා ආපහු කිමිදලා යන්නේ ඔව්හු මාව නැවත නොදකිත්වා කියලා කියනවා මේගොල්ලෝ මේ කෙනා මාව ආපහු දකින්න එපා කියලා හිතාගෙන ඉබ්බටක් ගාලා වතුර යටට යනවායි කියනවා. ඔන්න ඔය ලක්ෂණයත් උපමා කරලා අපූර්වට මෙතන කරුණු තියනවා කතා කරන්න. තුන්වෙනි එක කියන්නම්. ඉබ්බා දියෙන් උඩට ඇවිල්ලා එයාගේ කය ඉබ්බගේ ශරීරේ හිරු රැස් වලින් වේලනවා. ඔබ දන්නවා ඉබ්බගේ මේ කටුව සාමාන්‍යයෙන් ඔය දියසෙවල බැඳෙන්නේ නැති වෙන විදිහට ඉබ්බා නිතරම පුළුවන් වෙලාවල් වලට හිරු රැස් වලින් තමන්ගේ කය වියලවනවා. ඒකට තව වියලවන්න තව හේතු තියෙන හිරු රැස් වලින් වියලන. ඉතින් ඔය ඔය කාරණාවත් අපූර්ව උපමේයයකට ගන්නවා. ඊට පස්සේ පින්වත්නි තවත් හතරවෙනි කාරණේ කියනවා ඉබ්බා පොළව හාරලා විවේක ස්ථාන හදා ගන්නවා. මෙන්න මේකත් උපමා කරනවා නිවන් මඟ වඩන ශ්‍රාවකයාට ගත යුතු ආදර්ශයක් විදිහට බොහොම වටින කරුණ. අපි මේ ඔක්කොම කතා කරමු. අන්තිම කාරණෙත් කියලා ඉන්න උපමාවේ පස්වෙනි එක. ඉබ්බාගෙන් ගන්න තියෙන පස්වෙනි ආදර්ශමත් කාරණේ තමයි ඉබ්බා කොහේ හරි ඇවිද ඇවිද ඉන්නකොට දැන් අර ඉස්සෙල්ලා කිව්වේ වතුරේ ඉඳලා ඔළුව දානකොට කවුරු හරි දැක්කොත් එහෙම ටක් ගාලා බය වුණොත් ඉක්මනට වතුර ඇතුළට යනවා කියලානේ. දැන් මෙතෙන්දි කියන්නේ ගොඩබිම කොහේ හරි ඉබ්බා ඇවිද ඇවිද ඉන්නකොට කවුරු හරි කෙනෙක් දැක්කොත් මොකද කරන්නේ මේ? එහෙම නැත්තම් කාගේ හරි හඬක් ඇහුණත් ඇති. ඉබ්බා අත් දෙකයි කකුල් දෙකයි ඔළුවයි පස් තැනම ටක් ගාලා කටු අස්සට හංග ගන්නවා. කටු අස්සට හංගගෙන කිසියම් සමහරලාට ගමනක් බිමනක් ගිය ඉබ්බා කිසි ගමනක් යන්නේ නැතුව නිකන් ගලක් එක තැන තිබ්බා වගේ බොහොම නිහඬව කය රැකගන්න එක තැන නැවතිලා අර පස් තැනම හංගගෙන නිහඬව ඉන්නවා මෙන්න මේ ලක්ෂණයත් බුදුරජාණන් වහන්සේ වදාළ අපූර්ව සූත්‍ර කරුණුත් එක්කම නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරලා දෙනවා පින්වත්නි. ඇත්තට මේ කරුණු පහ ජීවිතේට හරිම වැදගත්. මේ කාරණා ටික මේ අපි කෙටියෙන් කතා කරමු කාලය තියෙන හැටියට. පින්වත්නි පළවෙනි කාරණේ නම් බලමු මොකද්ද දැන් උපමා කරලා මේ අපිට නිවන් මඟ වඩන්න කැමති ශ්‍රාවකයන්ට මේක කොහොමද විස්තර කරලා දෙන්නේ කියලා. අර කියවනේ ජලය වාසස්ථාන කරගෙන ඉන්නවා කියලා. ඒ කියන්නේ ඉබ්බා ස්වභාවයෙන්ම ජලයේ හැසිරෙන උපන් සතෙක්. එයා එයාට තියෙන්නේ ජලයේ හැසිරෙන සුදුසුකම්. මේ නිසා මෙයා වැඩිපුර ජලයේ වාසස්ථාන කරගන්නවා. ඊතර මේ ජලයේ වාසස්ථාන කරගෙන ඉබ්බා වාසය කරනවා වගේ පින්වත්නි කියනවා නාගසේන මහරහතන් වහන්සේ මහරජාණනි දැන් මේ මිලිඳු කියන රජුරවන්ටනේ කියන්නේ රජාණනි ප්‍රතිපත්තියේ දෙන පිළිවෙතේ දෙන භික්ෂුව ඒ කියන්නේ මේ ආරයෂ්ඨාංගික මාර්ගේ වඩන භික්ෂුව සියලුම ප්‍රාණ භූත පුද්ගලයන් මේ පණ තියෙන සියලු සත්තුන්ට හිතානුකම්පියව වෛරයක් නැතුව තරහක් නැතුව මහග්ගතව ඒ කියන්නේ මේ අප්‍රමාණ විදිහට මුළු ලෝකෙටම මෛත්‍රිය පතුරමින් වාසය කරනවායි කියලා කියනවා. එතකොට හරියට අර ඉබ්බා වතුරේ ඉන්නකොට පින්වත්නි සිහිල් වතුරේ ඉන්න ඉබ්බට නියම් වතුරෙන්ම සම්පූර්ණ මුළු කයම වැහිලා ගිහිල්ලා කියන්නේ සිසිල් වතුරකින් වැහිලා ගිහිල්ලා කියන්නේ ශ්‍රාවකයටත් මෛත්‍රිය නම් වූ සිහිල් ජලයෙන් හැමතිස්සෙම අර ඉබ්බා වතුර බැහැගෙන වතුර වාසස්ථානයක් කරගෙන ඉන්නා වගේ මෛත්‍රිය නම් වූ ජලයේ බැහැලා මෛත්‍රිය වාසස්ථානයක් කරගෙන ඉන්න කියලා කියනවා මේ නිවන් මඟ වඩන ශ්‍රාවකයා. ඒතර මේක හේතුවක් තියෙනවා. එහෙම වෙන්න ඕන හේතුවක්. අපි ඒක අපිට කතා කරන්න පුළුවන් මේ ටික එකට එකතු කරලා අපූරු ගැළපීමක් කරගන්න පුළුවන්. බලමු දැන් ඊළඟට පින්වත්නි අර වතුරේ උඩට ඔළුව දැම්මට පස්සේ ආපහු කිමිදලා ටක් ගාලා ඉක්මනින්ම යටට කිමිදලා යනවා කියවනේ දැකපු කෙනාට ආයිමාව නොදකීවා කියලා හිතාගෙන මේ මේකෙන් මොකද්ද කියන්නේ කියනවා මේ නිවන් මඟ වඩන ශ්‍රාවකෙක් කෙලෙස් වලට ලං වුණොත් රාගෙ වෙන්න පුළුවන් ද්වේෂෙ වෙන්න පුළුවන් මොනවා හරි කෙලෙස් හටගත්තොත් කෙලෙස් වලට හේතු ලං වුණොත් අසුබ මරණ සති මේ වගේ යම්කිසි ධර්ම මානසිකාරයක කිමිදිලා ටක් ගාලා මේ භාවනා අරමුණකට ඉක්මනට කිමිදෙනවා කියනවා. ඒ කිමිදෙනකොට අර දැන් ඉබ්බා වතුර යටට යනකොට ඉබ්බට තියනයි කියන්නේ අර දැකපු කෙනා මාව නොදකීවා කියලා හැඟීමක් මෙන්න මේ මාව නොදකීවා වගේ හැඟීමක් ශ්‍රාවකයට තියෙන්න ඕනේ කියනවා මේ කෙලෙස්ට කෙලෙස් වලට නැවත මාව නොදකින් දකින්න ලැබෙන්න එපා කියලා. මේ ඇලෙන ගැටනේ කෙලෙස් වලට ආපහු මාව දකින්න ලැබෙන්න එපා කියන කැමැත්තකින් වතුර යටට ඉබ්බා ගියා වගේ අපිට කියනවා භාවනා අරමුණක කිමි දෙන්න කියලා. ඒ කියන්නේ ඇලෙන ගැටෙන අරමුණක් නිමිත්තක් දැක්ක ගමන් රාගය ඇති වෙන නිමිත්තක්, ද්වේෂය ඇති වෙන නිමිත්තක් දැක්ක ගමන් අම්බෝ මේකට මාව දකින්න මේ කෙලෙස් වලට මාව අහුවෙන්න එපා දකින්න එපා කියලා ඉක්මනට භාවනා අරමුණක කිමිදෙනවා. අසුභ අරමුණක මරණ සති අරමුණක මේ වගේ මෛත්‍රී අරමුණ වල කිමිදෙනවා. පින්වත්නි තුන්වෙනි එකත් බලමු. කියවනේ තුන්වෙනි එකේ ඉබ්බා ගොඩට ඇවිල්ලා ඔය හිරු රැස් වලින් තමන්ගේ කය වියලවනවා කියලා. ආන් වගේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල හැසිරෙන යම් ශ්‍රාවකයෙක් ඉන්නවා නම් නාගසේන මහරහතන් වහන්සේ කියන ආන්ගේ ශ්‍රාවකයා ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට නිදියගෙන ඉන්නකොට සක්මන් කරනකොට මේ හැම අවස්ථාවෙම අකුසලයෙන් හිත බැහැරකොට ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේ ගෙවනකොට ඔය ඇලෙන ගැටෙන අකුසල අරමුණු නිතර හිතට එනවනේ. ඉතින් අර ශ්‍රාවකයා හරියට ධර්මයේ තුල හැසිරෙද්දී ඉඳන් ඉන්න හිටගෙන ඉන්න සැතපෙන සක්මන් කරන හැම තැනදීම හිත අකුසලයෙන් පුළුවන් තරම් බැහැර කරලා හැම වෙලාවෙම සම්‍යක් පදහන වීරියෙන් කෙලස් තවන වීරිය ඇතුව පින්වත්නි වාසය කරනවා කියනවා. හරියට අර හිරු රැස් වලින් සූර්යාගේ තියෙන රශ්මියෙන් කය වියලවන පුරුද්දක් ඉබ්බට තියෙනවා වගේ. ඒ වගේ තමන් හැම වෙලාවෙම සම්‍යක්පදාන වීර්යයෙන් තියාගෙන ඉන්න කියනවා ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට සැතපෙලා ඉන්නකොට සක්මන් කරනකොට මේ හැමතැනම සම්‍යක්පදාන වීර්යයෙන් වියලවන්න කියනවා තවන්න කියනවා කෙලස් තවනවා කියන්නේ මෙන්න මේ කෙලස් තවනවාගේ තවන්න කියනවා තමන්ගේ සිත අකුසලෙන් හැමතිස්සෙම බැහැර කරන්න. ඒ ඒ තමයි තුන්වෙනි කාරණේ. හතරවෙනි එකේදී ඔබට මතක ඇති කිව්වා විවේක ස්ථානවලට පොළව හරගෙන පොළවයට විවේක ස්ථාන හදාගෙන වාසය කරනවා. ඉබ්බා. මෙන්න මේ ඉබ්බා ඔය පොළව හරගෙන විවේක ස්ථාන හදාගෙන පොළවයට වාසය කරනවා වගේ නිවන් මඟ වඩන ශ්‍රාවකයා පින්වත්නි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් ඈත් වෙලා ජනසෝන්‍ය වූ මිනිස්සුන්ගෙන් පුළුවන් තරම් අඩු වෙච්ච ශූන්‍ය වෙච්ච කියන්නේ ඇත්තටම ජනයා හැමතිස්සෙම නිතර ගැවසෙන්නේ නැති තැන්. හුදකලා මහ වනපෙත් පර්වත දියෑලි ගිරිගුහා මේ වගේ අල්ප ශබ්ද අඩු ශබ්ද තියෙන ഘോഷාව අඩු හුදකලා තැනකට පිවිසිලා ඒ හුදකලාවේ වාසය කරනවායි කියලා කියනවා. ඕක ගැන කියනකොට උන්වහන්සේ අමතක කරන්නේ බුදු බුදුරජාණන් වහන්සේගේ මේ සුවිශේෂ ශ්‍රාවකෙක් වෙච්ච වංගන්ත පුත්‍ර උපසේන කියන මහරහතන් වහන්සේ ඔය උපසේන මහරහතන් වහන්සේ කියන්නේ පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ එක්කුස සහෝදරෙක්. එතකොට උපසේන මහරහතන් වහන්සේ කියපු කාරණය මේක තේරගාතාවල තියෙනවා හුදකලා වූ අල්ප ഘോഷා ඇති දරුණු වනසතුන් වාසය කරන වනසෙනසුන් භාවනා කිරීම කරන කොටගෙන භික්ෂුව සේවනය කරන්නේ කියලා උන්වහන්සේ කියලා දෙනවා. කියන්නේ භික්ෂුවක් මේ වගේ වනසෙනසුන් ඇසුරු කරන්න ඕනේ. පින්වත්නි උපසේන මහරහතන් වහන්සේ කියපු කාරණාව ඇතුලේ හුදකලා වූ මේ වනසෙනසුන් වල කිව්වේ අල්පഘോഷා ඇති කියලා වචනය. ඒ වගේම නාගසේන මහරහතන් වහන්සේත් මෙතන කිව්වේ අල්ප ශබ්ද ඇති අඩු ගෝසා ඇති කියලා වචන. ශබ්ද නැති නිශ්ශබ්ද කියන පරිසරයක් ගැන කතා කරලා නැහැ. අපි මේ කොහේ හරි භාවනා කරන්න කොහෙට හරි යන්න කියනකොට කතා කරන හැම වෙලාවෙම නිශ්ශබ්ද පරිසරයකට යන් කියලානේ. මේ නිශ්ශබ්ද පරිසරය කියන එක ඇත්තටම වැරදි. කොටිම පින්වත්නි දැන් මම මේ වෙලාවේ ඉන්නේ හොඳට මේ මේ ශබ්දය ආවරණයම කරපු මැදිරියක ඔබට මේ ධර්මය කියලා දෙන්නේ. මේක මේ සවුන්ඩ් ප්‍රූෆ් කරලා ඒ කියන්නේ සම්පූර්ණයෙන් ශබ්දය පිට බාහිර ශබ්ද ඇතුළට එන්නේ නැති වෙන විදිහට නිහඬ කරපු මැදිරියක්. හැබැයි මේ මැදිරිය ඇතුළේ නිහඬ නැහැ. මේක නිහඬ කරලා කිව්වට සවුන්ඩ් ප්‍රූෆ් වෙලා තිබ්බා කිව්වට මේක නිහඬ නැහැ. මේක ඇතුළේ වායු සමීකරණයක හඬ ඇහෙනවා. සමහරලාට පාලක මැදිරියේ කටයුතු කරන මහත්මා මොනවා හරි දෙයක් කරනකොට ඒ ශබ්ද ඇහෙනවා. ඒ කියන්නේ මේක ඇතුළත් පින්වත්නි අල්ප ഘോഷා අල්ප ශබ්ද ඇති තැන. ඉතින් වනයේකට ගිය කෙනෙකුට නිශ්ශබ්ද වනයක් හොයාගන්න පුළුවන්ද? එක්ක කුරුල්ලෝ කත කෑ ගන්නවා. එක්කෝ දියඇලි ගංගා මොනහරි ඇලදොල ඕවා ගලන සද්ද ඇහෙනවා. එක්ක කොටින්ම පින්වත්නි කොයි කැලේට ගියත් ගස් කොළන් හුළඟට හෙලවෙන සද්ද හැරි ඇහෙනවනේ. ඉතින් කොහොමද නිශ්ශබ්දයි කියන්නේ? අපි කැලේකට ගියාට පස්සේ කියන මාර නිශ්ශබ්දයි නේද? හරි හරි හරිම නිශ්ශබ්දයි කියනවා. ඇත්තටම මේ නි කියන තැනින් එන වැරදි ගොඩක් තියෙනවා. නිහතමානී කියනවා. සම්පූර්ණ වැරදි. සාමාන්‍ය මිනිස්සු නිහතමානී වෙන්නේ කොහොමද පිළිගත්තේ? නිහතමානී වෙනවා කියන්නේ මාන්නේ සම්පූර්ණයෙන්ම නැත්තර නැති කරපු කෙනෙක්. ඉතින් මාන්නේ නැත්තර නැති කරලා තියෙන්නේ කවුද? රහතන් වහන්සේලා. මොකද අනාගාමී වුණත් මාන්නේ තියෙනවා. ඒ කියන්නේ පින්වත්නි අනාගාමී වෙච්ච කෙනෙකුටවත් නිහතමානී වෙන්න බෑ. ඒ අයට තියෙන අනතිමානී ගුණේ. ඉතින් අපි අර කට වචනෙට දැන් අපි කොච්චර ගියද අපිටත් ඕන තැනක නිහතමානී කියන වචනේ පිට වෙනවා. ඒ ඒ ඇවිල්ලා අපි වැරද්දක් එක පුරුද්දට කියවෙනවා. නිහතමානී නෙමෙයි ඇත්තටම අනතිමානී. රහතන් වහන්සේලා විතරයි පින්වත්නි නිහතමානී. ඒ වගේ තමයි නිශ්ශබ්දතෙන් නිශ්ශබ්දතෙන් කියලා කොට භාවනා කරන්න නිශ්ශබ්ද තැනකට යනකොට නිශ්ශබ්ද තැන් වලට යන්න බෑ එහෙම. අන්න කොහේ හරි රටක නිශ්ශබ්දම මේ තැනක් ගැන කතා කරනවා ඒ හදපු තැන. ඒක ඇතුළට ගියාම කන් දෙක අමාරුයිලු. ඒ කියන්නේ ශබ්දේ නැත්තටම නැති කරලා නිශ්ශබ්දම කරපු තැනක ඇතුළේ ඉද්දී ඔළුවත් එක්ක අමාරු වෙනවා. මේ එහෙම තැනක ඉන්න අමාරුයි. ඕනම තැනක ඒතකොට මේ ධර්මයේ හැසිරෙන භාවනා කරන්න කැමති කෙනෙකුට අවශ්‍ය කරන්නේ අල්ප ශබ්ද, අඩු ഘോഷ ඇති තැන. හැබැයි ඇත්තටම දැන් ලංකාවේ අඩු ഘോഷ ඇති තැන් හොයන්නම අමාරුයි පින්වත්නි. එනදි මේ මේ මැදිරිය සවුන්ඩ් ප්‍රූෆ් කරනවා වගේ කරගන්න වෙනවා. ඇයි කොහේට ගියත් එක්ක චූම්පන් යනවා. සමහර ලාවට ගල් වෙනකට ගියත් කැලෑවල් වල ගල් වෙනකට ගියත් අර ගමේ කොහේ හරි යන චූම්පාන්හියක සද්ද ඈතට ඇහෙනවා. එහෙම නැත්නම් කිරි කිරි කිරි කියලා කිරි විකුණ විකුණ යනවා. එක්කෝ මොනවද කැඩිච්ච ප්ලාස්ටික් පුටු ගන්නවා ගගා යනවා. මේ වගේ මොනවා හරි සද්ද ඇහෙනවා. අපි කොච්චර කිව්වත් මොන තරම් කැලේකට කොහෙට හරි ගියත් ඈත සද්ද ඇහෙනවා. ඉතින් සද්ද නැති තැනකටම වෙලා භාවනා කරන්න ඕනේ කියලා කියනවනම් මේ දියෑලි ගංගාවන් ගලන තැන්වල කොහොමද භාවනා කරන්න කියලා ඈත හිතන්නකෝ. වැස්ස වහින සද්දෙට දැන් අපේ බවුන් පැලැස්සේ මේ නේවාසික පුහුණුවේ හාහා පුරා කියලා අද පාන්දර 4:00 යෝගින් පදහන ගරේට ගිහිල්ලා මැටිලෙන් කුටිය ඇතුලේ භාවනා කරන්න පටන් ගන්නකොටම මේ අය මැටිලෙනේ වාඩි වෙලා අර චූටි අපි බෙල් එකක් ගහනවා පටන් ගන්නකොට මේ පටන් ගන්නකොටම ලස්සන වැස්සක් පටන් ගත්තා. ආශිර්වාදයක් වගේ. ඇත්තට මේ අයට හයට භාවනාවෙන් නැගිටිනවා හය වෙනකම්ම වැස්සා. ඊට පස්සේ වැස්ස පෑවුවා. මම බැලුවේ වහින ශබ්දෙත් එක්ක ඒ මැටිලෙන් කුටියක් ඇතුළේ ඉන්නකොට නිකන් සමහර පීලි වලින් වතුර පහලට වැටෙන සද්දේ ඇහෙද්දි නිකන් අර ගංගා වලින් වතුර කඩා හැලෙන කොහේ හරි ගල් ගොඩවල් වලින් වතුර ටික බිමට වැටෙන සද්දේ වගේ. ඒ වගේ ශබ්දයක් භාවනාවට ඒකාකාරී සංඥා අඩු ශබ්ද ඒ වගේ අල්ප ශබ්ද ඇති තැන් භාවනා කරන කෙනෙක් නිතර ඇසුරු කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම අපේ පින්වත්නි මේ ජනයා අතර ඉඳලා ධර්මයේ කිව්වට අපිට තියෙන තැන මේ මහා ජනාකීර්ණ තැන් නෙමෙයි. අපිට කැපතැන් මේව නෙමෙයි. අපි නිතර ඇසුරු කරන්න ආශය කරන්න ඕනේ ස්වාමින්වහන්සේලා විදියට මේ මහා ජනාකීර්ණ තැන් නෙමෙයි. ඉතින් ඇත්තටම අපි බවුන් පැලැස්සට තෝරගත්තේ අර මහියංගනේ ඔබට මතක ඇති බදුල්ල ওই පැත්තේ. අර හාමුදුරුවරු අපිට ගොඩනැගිලි ඉදි කරන්නට තහනම් කරලා තහනම් නියෝගයක් ගෙනාවා ඒ ආයතනය දැවැන්ත ආයතනයක් හදනවායි කියලා බය වෙලා ඉතින් එහෙම නොවුනනම් වැව් තාවුල්ලක බොහොම නිහඬ පරිසරයක හදන්න ගියේ. මේ අගනගරයට තදාසන්නව ජනාකීර්ණ වෙච්ච පරිසරයක භික්ෂුවක් වාසය කරනට වඩා ඈත දුර සෙනසුන් වල ඉන්නේ එක තමයි පින්වත්නි භික්ෂුවකට වඩාත් උචින්නේ වටින්නේ. ඉතින් ඉබ්බා ඒ වගේ අර පොළොවට හාරගෙන ගිහිල්ලා විවේක ස්ථාන හදාගෙන ඉන්නවයි කියනවා. දැන් මම සමහරලාට දැකලා තියෙනවා ඇතැම් බෞද්ධ කියලා තියෙන පත්තර තියෙනවා. ඒ වගේ පත්තරවල හාමුදුරුවරු දාපු දැන්වීම් සමහරලාට මම දැකලා තියෙනවා මේ. පින්ඩපාතය කරගෙන භාවනානුයෝගීව සිටින භික්ෂුවකට කොළඹවටින් ඉඩමක් සොයයි කියලා සමහර දැන්වීම් දැකලා තියෙනවා පත්තරවලදී. මට දැක්කම hina යනවා මේ මේ. පින්ඩපාතය කරගෙන භාවනානුයෝගීව ඉන්නවනම් මොකටද කොළඹවටින් ඉඩමක්? පින්ඩපාතය කරන්නත් භවනානුයෝගී වෙන්නත් මේ අගනගරෙන් ඈත වනසෙනසුන් තමයි සුදුසු. බුදුරජාණන්සේ මේක අනාගත බය කියන සූත්‍රෙ පෙන්නලා තියෙනවා. අනාගතේ භික්ෂූන් පුළුවන් තරම් අගනගරයටම කිට්ටු වෙනවයි කියනවා. එන්න එන්න අගනගරයට ලං වෙනවයි කියනවා. මොකද අගනගරයට එන්න එන්න ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වැඩි වෙන හින්දා. දැන් ධර්ම ප්‍රචාරය කරන භික්ෂුවක් අන්න අගනගරයකට කිට්ටු වෙලා අගනගරයකට ආසන්නයේ වැඩ ඉඳමින් ඒ කේන්ද්‍ර කරගෙන ධර්මයේ වේදා හැරියට ධර්ම ප්‍රචාරක භික්ෂුන් හැටියට අපි වුණත් හැකිතරම් ඉඩක් ලැබිච්ච හැටියේ ඈත දුර අනුසෙනසුන් වලට යන්නමයි අපිට අවශ්‍ය ඕනකම එන්නේ. ඉතින් එහෙව් එකේ භවනානුයෝගී පිණ්ඩපාතිංක හාමුදුරු කෙනෙක් නම් ඇයි පත්තරවල ඇද්දාලා කොළඹ තැන් හොයන්නේ? ඉතින් ඔන්න මේ මිලිඳු රාජ ප්‍රශ්නේ බැලුවොත් උන්වහන්සේලාට එහෙම නැත්නම් අංගුත්තර නිකායේ අනාගත බය කියන සූත්‍ර බැලුවොත් එහෙම බුදුරජාණන්සේ ඒව පෙන්වුවේ අනාගතයේ උපදින බය හැටියට. මේ ශාසනයේ භික්ෂූන්ට ඇති වෙන බය කාරණා විදියට. ඊතර පින්වත්නි ඉතින් අපි දැන් ওই පිළියන්දල ශාන්ති නිකේතනයේ තිබ්බත් මම දැන් වැඩිපුර ඉන්නේ ගම්පහ හදපු බවුන් පැලැස්සේ. ඊතර මට ඒත් තව දුරට යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. අපේ විට එක ඇත්තටම හිතනවා මහියංගනේ ඒ සෙනසුන හැදුනා නම් කියන තැන. දැන් ඔබට මහියංගනේ පින්කමත් පින්වත්නි මතක ඇති ලබන සෙන්සුරාදා දවස පුරාම වැඩසටහන තියෙනවා. නෙල්ලිගල නායක හඳුරු අද දවසේ මට දුරගත නැමතුමක් දීලා කතා කරලා කිව්වා ගෞතම හඳුරු කවදාකවත් මම පින්කමකට සංවිධානය වෙච්ච නැති විදිහට සංවිධානාත්මකව මෙවර පින්කම සූදානම් වෙන්න කියලා. නෙල්ලිගල හාමුදුරුව සංවිධානය කරපු විවිධ වටිනා පින්කම් ගැන දන්න net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට උන්වහන්සේගේ වචනෙන් ඔබට දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙයි. උන්වහන්සේ දාමිදාතුර සංවිධානය කරන මේ විශාලම සංවිධානාත්මක වැඩසටහනක් විදිහටයි දඹානේ ගුරු කුඹුරේ ඒ කියන්නේ ආදිවාසී ගම්මානේ පළවෙනි කියන්නේ ලෝකෙම ආදිවාසී නායකයින්ට කියලා මේ මේ වගේ විහාරස්ථානයක් ගොඩනගලා චෛත්‍ය රාජානන් වහන්සේ නමක් හදලා පූජා කරනවා. ඉතින් සෑය පූජා වෙන මහා සෑයක් හදලා පූජා වෙනවා දඹානේ ආදිවාසී ගම්මානේ ආදිවාසීන්ට වන්දනාමාන කරන්න ලබන සෙන්සුරාද එන්න කියලා ආරාධනා කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට දවස පුරාම සීලේ පිහිටලා තාම වටින වැඩසටහනක් එක්ක ඒ සෑයට සිදු කරන පළමු පින්කමටම සහභාගී වෙලා ඒ වන්දනාවටත් සහභාගි වෙන්නට. ලොරි 5ක්ද 6ක්ද කොච්චරද ගානක පිරෙන්න පාන් ගියනවා කියලා මට නිලගල හඳුරු මතක් කළා. ඉතින් මම කල්පනා කරා ඉපමණ පාම් ප්‍රමාණයක් ගේනවා කියන්නේ කොපමණ පිරිසක් සහභාගී වෙන්නට වටිනා පින්කමක් එතන සංවිධානය වෙනවද කියලා. ඉතින් ඔබත් එහි කොටස්කාරයෙක් වෙන්න පින් ඇතිනම් ඔබට සිත් පහළ වෙයි මම කොහොම හරි යනවා කියලා. පින්වත්නි හොඳයි දැන් අපේ හතරවෙනි කාරණේනේ ඔබට කිව්වේ ඔය පොළව හාරගෙන ඉබ්බා පොළව ඇස්සේ විවේකස්ථාන හදාගන්නවා වගේ භික්ෂුව මේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් ඈත් වෙලා පුළුවන් තරම් ඈතට අල්ප ශබ්ද ඇති ප්‍රදේශවල වාසය කරන්න ඕනේ කියලා. ඉතින් ඊළඟට කියනවා තවත් පස්වෙනි කාරණය ඔබට මතකද අර ඔළුවයි අත් දෙකයි කකුල් දෙකයි මේ පස් තැනම කටුවස්සේ හංග ගන්නවා අනතුරක් වගේ දැක්ක තැනක හංගගෙන නිහඬව ඉන්නවා. හෙල්ලෙන්නවත් නැතුව ඉන්නවා. මෙන්න මේක උපමා කරලා කියනවා ඒත් ඊටාම වටින කාරණය අකුසලයක් උපදින රූපයක්, ශබ්දයක්, ගඳ සුවඳක්, රසයක්, පහසක්. එහෙම නැත්නම් අරමුණක් මේ ආයතනයන්ගෙන් එන ඕනම මේ ඉන්ද්‍රිය අසංවර වෙන්න හේතු වෙන මොනවා හරි අකුසලයක් උපදිනකොටම ඉක්මනට මොකද කරන්න ඕනේ? මනස සංවර කරගන්න ඕනේ පේන රූපෙට, ඒ ඇහෙන ශබ්දෙට, ඒ දැනෙන ගඳ සුවඳ, ඒ දැනෙන රසයට, ඒ දැනෙන පහසට, ඒ හිතෙන අරමුණට මේ ඔක්කොටම මනස සංවර කරගන්න ඕනේ කියනවා. හරියට කිව්වොත් එහෙම ඒ අකුසල අරමුණෙන් ඉක්මනට ඈත් කරලා ඇතුලේ හංග ගන්න ඕනේ හිත. ඉතින් මේකත් බුදු බුදු වදනකින්ම නාගසේන මහරහතන් වහන්සේ සිහිපත් කරනවා දේවාති දේවෝ ඒ භාග්‍යතුන් වහන්සේ සංයුතනිකාය කොම්මෝපම කියන සූත්‍රයේදී මෙන්න මෙහෙම වදාලා කියලා බුද්ධ වචනකුත් මතක් කරන්න මේ වෙලාවේ කටයුතු කරන උන්වහන්සේ මිලිඳු රජතුමාට ඒක හරිය ලස්සනයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුදු වදනින් උන්වහන්සේ කියනවා තමන්ගේ ඉබිකට්ට ඇතුලේ හිසයි සියලු අංග ටිකයි හංග ගන්න ඉබ්බා වගේ භික්ෂුවක් අකුසලයක් ඉදිරියේ ඒ මනෝවිතරක හංග ගන්න ඕනේ කියලා. අකුසල මනෝවිතරක. රාග අරමුණු, ద్వේස අරමුණු මෙන්න මේ මනෝවිතරක එනකොට හංග ගන්න ඕනේ කියන ඇතුලේ. කෙලෙස ඇසුරු නොකරන කිසිවෙක් මේ වෙලාවේ උපවාද නොකර පිරිණිවිල යන උත්තමයේගේ ස්වභාවය කියනවා ඒ විදිහට හංග ගන්නවනේ. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් පින්වත්නි පේන රූප, ඇහෙන ශබ්ද, දැනෙන ගඳ සුවඳ, රස, පහස අරමුණු වලට එන ඒ අකුසල මනෝවිතර්ක එනකොට ඉක්මනට හංග ගන්නවා නම් හිත ඒවෙන් බේරලා හංග ගන්නවා නම් ඒ ඉන්ද්‍රිය සංවරේ තියෙනවා නම් ඒ උත්තමයා පිරිණිවෙන කෙනෙක් කියනවා. ඒ කියන්නේ පිරිණිවෙන මහරහත් තත්වයට පත් වෙන්න තරම් වාග්යවන්ත වෙනවා මේ හංග කෙනෙල්ල ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා නම්. ඔන්න දැන් මේ කාරණා පහම භාවනා කරන කෙනෙකුට වටින කරුණු පහක්. මේ කාරණා පහ ඇත්තටම අපි හරියට දැන් විස්තරව ටිකක් කතා කරමු පින්වත්නි. පළවෙනි කාරණාවේදී කිව්වේ මෛත්‍රියම අරමුණු කරගෙන අර ඉබ්බ වතුර බැහැලා වතුර වාසස්ථාන කරන් ඉන්නවා වගේ මෛත්‍රිය තුල බැහැලා මෛත්‍රියේ වාසය කරගෙන ඉන්න කිව්වා. බලන්නකෝ කරණීය මෙත්ත සූත්‍රයේ කරණීය මෙත්ත කියන වචනෙම මෛත්‍රී කරනවායි කියන එකනේ කරණීය මෙත්ත කියන්නේ. මෙත්ත කියන්නේ මෛත්‍රී, කරණීය මෙත්ත, මෛත්‍රී කිරීම ගැන. ඔය නිවන් මාර්ග වඩන ශ්‍රාවකයෙකුට අවශ්‍යම දෙයක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. කොටින්ම ඔබ අහලා ඇති අමනුෂ්‍යයන් ශරීරයට ඇතුල් වෙනවයි කියලා ඔය කතා කරනවනේ යක්කු පෙරේතය භූතය ඇඟවල වලට වැහෙනවයි කියලා. යක්කු පෙරේතය භූතය ඇඟවල් වලට වැහෙනවයි කියන එකට ප්‍රබලවම බලපාන කාරණාව द्वේෂය. द्वේෂයේ තියෙන තැන අමනුෂ්‍යයෙකුට ඇතුළ වෙන්න හිලක් හැදුවා වගේ කියනවා. ඒ කියන්නේ නිතර තරහෙන් ඉන්න කෙනෙකුගේ හිත මේ හිලක් හදාගත්ත හිතක් වගේ. කොහෙට රින්ගන්නද? ඇඟ ඇතුළට පෙරේතයන්ට රින්ගන්න. හිලක් හා සමාන. එතකොට ඔන්න द्वේෂය ඒ තරමටම අර අමනුෂ්‍යයෙකුට ඇතුල් වෙන දොරටුවක් හදපු හිලක් හා සමානයි කියනකොට අනිත් පැත්තේ මෛත්‍රිය ගැන කියනවා කිනිස්සක දෙපැත්තම කැපෙන තලයේ තියෙන කිනිස්සක් තද කරලා අතින් ඇල්ලුවොත් එහෙම ඒ අත කපල යනවනේ පින්වත්නි ආන්ගේ තද කරලා අතින් ඇල්ලුවට පස්සේ අත කපල යනවා වගේ මෛත්‍රිය වඩන කෙනා හරියට හොඳ කිනිස්සක් වගේ කියනවා අමනුෂ්‍යකාවොත් එහෙම ඇඟට වැහෙන්න කියලා ඒ අමනුෂ්‍යයා විනාශ වෙනවයි කියනවා අර හරියට කිනිස්ස අල්ලන අත වගේ. කිනිස්ස මෛත්‍රිය වඩන කෙනා වගේ අල්ලන අත අමනුෂ්‍යයා වගේ. ඉතින් ඒතර බලන්න දැන් මෛත්‍රිය නැති ද්වේෂය තියෙන තැන අමනුෂ්‍යයට රින්ගන්න හිලක් තියෙනවයි කියලා කියන අතරේ මෛත්‍රිය තියෙන කෙනා හරියට කිනිස්සහ සමානයි කියලා උපමා කරා. එච්චරටම මෛත්‍රිය හරි වැදගත්. මයි කර්ණිමෙත සූත්‍රයෙන් ඔබට තේරෙනවා ඇති දෙවිවරු ඒ වෙලාවේ ස්වාමින්වහන්සේලා බය කරනකොට දෙවියන්ගේ ප්‍රේමනාපකම ඇති වෙන්න තමයි මේ මෛත්‍රී භාවනාව කරන්න කියලා ඒ ස්වාමින්වහන්සේලාට උපදෙස් දුන්නේ. මෛත්‍රිය වඩන ස්වාමින්වහන්සේලා වනයක ඉන්නව නම් පින්වත්නි, ඒ වනයේ ඉන්න දෙවිවරු හරියට ඒ ස්වාමින්වහන්සේලාට ඇලුම් කරනවා. සමහර ස්වාමින්වහන්සේලා ඒ වගේ වනෙන් වනයේට වඩිනකොට වස් කාලයක එක සන්නාසනමක් එහෙම වනයේක හොඳ මෛත්‍රී සාගතිතින් හිටපු ස්වාමිනාස නමකට උන්වහන්සේ වස් කාලේ ඉවරලා වඩින්න හදද්දි දෙවිවරු වඩින්න දුන්නේ. අනේ ස්වාමීනි ඔබ වහන්සේ නිසා මේ අපේ දිව්‍ය ලෝකෙත් සෑහෙන ප්‍රශ්න විසඳලා තියෙනවා. ඔබ වහන්සේ ඒ ඒ විස්තර ඔක්කොම කතා කරන්න කාලේ නෑ. ඉතින් කියනවා ඔබ වහන්සේ ඉන්න එක ලොකු දෙයක් මේ සමහරුන්ට එහෙම අර ප්‍රියමනාප කෙනෙක් හම්බුනොත් එහෙම කොහෙදී හරි අනේ ඔයා යන්න එපා ඔයා අපිත් එක්ක ඉන්න කියලා කියන්නේ දැන් කාර්යාලයකට ආව කියමුකෝ හොඳ කෙනෙක්. එයා ඇවිල්ලා එයා ඊට පස්සේ වෙන කාර්යාලයකට මාරු වෙනවා නම් අනේ ඔයා යන්න එපා ඔයා අපිත් එක්ක මේ කාර්යාලේ ඉන්න ඔයා ආවට පස්සේ ගොඩක් ප්‍රශ්න විසඳුනා කියලා කියන ඒ වගේ දෙවරු ආරාධනා කරානේ ස්වාමීන් වහන්සේ දාලා යන්න එපා කියලා. හොඳයි එහෙනම් මම මේ අවුරුද්දේ මේ වස් කාලේ ඉඳලා මේ ඊළඟ මේ වස් කාලේ ඉවරනහම යන්නම් කියලා කිව්වා. අනේ ඒ ටික හරින්න ස්වාමිනිකෝ. ඊළඟ වස් කාලේ ඉවරලා යන්න හදනකොට ආයෙත් ඇවිල්ලා ගෝ අනේ ස්වාමිනේ යන්න එපා යන්න එපා කියලා. ඉතින් ඔහොම උන්වහන්සේ පිරිනොම් පානකම්ම ඒ ඒ වනේ තියාගන්න දෙවිවරු. එච්චරට දෙවිවරු මේ මෛත්‍රිය වඩන ස්වාමීන් වහන්සේලාට හරි ප්‍රියයි පින්වත්නි. ඒතර ඔන්න එහෙනම් ද්වේෂය තියෙන තැන අමනුෂ්‍යෝ ඇතුල් වෙනවා එකට මෛත්‍රිය තියෙන තැන අමනුෂ්‍යෝ පිච්චිලා යනවා අමනුෂ්‍යන්ට ලං වෙන්නවත් බෑ. දෙවියෝ තමයි සමීප වෙන්නේ. දෙවියෝ තමයි හැමතිස්සෙම ප්‍රේමනාපව ඇසුරු කරන්නේ. ඉතින් ඔය ඇඟවල් වලට අමනුෂ්‍යය වුණයි කියන තැන්වල කෝවා කපන්න තොইল නටනට විකාර කරන්න නෙමෙයි. පුළුවන් තරම් අමනුෂ්‍යයා බැහැර කෙරෙන නම් මෛත්‍රිය තුලම ඉන්න ඕනේ. මෛත්‍රිය තමයි මේකට තියෙන හොඳම බෙහෙත. පින්වත්නි මෛත්‍රිය ගැන ඔය කොසඹෑනුවර වෙච්ච සිද්ධියේදී කොසඹෑනුවර ඔබට මතකද අර වැසිකිලි බාල්දියක වතුර ටිකක් ඉතුරු වෙලා ස්වාමීන් වහන්සේලා උකට විනය ප්‍රශ්නයක් හදාගෙන මේ ලොකු ආරවුලක් ගියානේ ඔය සිද්ධියටනේ බුදුරජාණන් වහන්සේ පාරිලයේ වනයේට වඩින්නේ සංවේගයට පත්වලා සියලු සංඝයා අත්හැරලා දාලා. ඒතකොට දැන් පාරිලයේ වනයේට උන්වහන්සේ වැඩියට පස්සේ ඇත්තටම මේ ස්වාමීන් වහන්සේලාට ඔය කුසබෑනුවර ආරවුල සම්බන්ධ කරපු දේශනාවක් තියෙනවා තමන් එක්ක එකට ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්න තැන වගේම නැති තැනත් මෛත්‍රී සහගත වචන, මෛත්‍රී සහගත සිතුවිලි, මෛත්‍රී සහගත ක්‍රියා පවත්වන්න ඕනේ. ඒතර මේ භාවනා කරන අය අතරේ තියෙන්න ඕන අනිවාර්ය දෙයක්. තමන් එක්ක එකට ඉන්න අය කෙරෙහි මෛත්‍රී සහගත වචන, ක්‍රියා, සිතුවිලි හැමදේම තියෙන්න ඕනේ. දැන් මම බවුන් පැලැස්සට භාවනා කරන්න ආපු අයට පවා විශේෂයෙන් කිව්වේ එකට කාමරේ ඉන්න කෙනෙක් ගැන වුණත් සමහරලාවට කාමරේ දෙන්නෙක් ඉන්නවනම් එක්කෙනෙක් පින්වත්නි අනිත් කෙනාට කරදර වෙන විදිහට හැසිරෙනවනම් අපිරිසිදුව ඉන්නවනම් ඇඳුමක් වුණත් පිළිවෙලකට නැතුව ඔහේ ගලවලා දාලා තියෙනවා අනිත් කෙනා හරි සිහියෙන් එතෙන්ට ආවට පස්සේ යාටත් බාධාවක් නේ අරක. ඒ වගේ මෛත්‍රී සාගත කාය කර්ම තියෙනවා. මෛත්‍රී සාගත වචන තියෙනවා. මෛත්‍රී සාගත සිතුවිලි. හැම දෙයක්ම. කොටින්ම අපි හිතමු වැලේ රෙදි දාලා තියෙනවා මේ එකට භාවනා කරන යෝගීන්ගේ. ඉතින් වැස්සක් ආවොත් එහෙම දුවන් ගිහිලා තමන්ගේක විතරක් ගන්නවනම් අනිත් අයගේ ටිකත් ඔක්කොම වැසෙන් ආරක්ෂා වෙන්න ගන්න පුළුවන්කම නැති තමන්ගේක විතරක් ගන්න කෙනෙකුට කවදාවත් භාවනාවක් වෙඩෙන්නේ නැහැ. එයා මෛත්‍රිය තුල கிඳා බැහැගෙන ඉන්නේ. ඉබ්බ වතුර බැහැගෙන ඉන්නා වගේ මෛත්‍රිය තුල බැහැගෙන ඉන්න කියනවා භාවනා කරන කෙනෙකුට. මේ රහතන් වහන්සේලා කියන්නේ. පින්වත්නි තමන් අතින් අතීතේ සිද්ධ වෙච්ච අකුසල් වුණත් ෂර් වෙන්න බලපාන හැටි මෛත්‍රියත් එක්ක සංක දම කියන සූත්‍රය තියෙනවා. ඒ කියන්නේ ඔය මේ උපන්දාසිට කරපු පව් නැත වරක් වෙන්දොත් කැලණිය කියලා කිව්වට මේ උපන්දා ඉඳලා කරපු පව් ඔක්කොම කැලණිය වෙන්ද පමණින් දුර වෙන්නේ නැහැ. ඒක කවුරුත් දන්නව අර කවි හදන්න කවි හැදුවට අර ඇත්ත කතාව ඒක නෙවෙයි කොහෙවත් සූත්‍රයක තියෙන එකක් නෙවෙයි. මේ කැලණිය වැන්දම උපන්දා ඉඳලා කරපු පවුදුර වෙනවා කියලා ඒක කවිය හදපු කෙනා යාට හිතිච්ච එක හැදුවා. හැබැයි බුදුහාමුදුරුව මෙහෙම එකක් කියනවා. තමන් අතින් අතීතෙ වෙච්ච අකුසල් යටපත් කරගන්න තියෙන ඊටාම හොඳ භාවනා අරමුණක් මෛත්‍රී අරමුණ. මෛත්‍රිය වඩන කෙනාගේ අතීත අකුසල් ෂය වෙනවා. ඒක හරි විශේෂ දෙයක්. ඒක සංකදම්ම සූත්‍රයේ විශේෂයෙන් කියනවා. ඔය තව දෙයක් මේ මේ ස්වාමීන් වහන්සේලාගේ දුස්සීලකමට තියෙන ආදීනව ගැන අග්ගික්කන්දෝපම කියන සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කළා මේ දුස්සීල හාමුදුරුවෝ නිරේ දුක් විඳින හැටි සහ ඒ තියෙන විපාක විඳින හැටි ගැන කියනකොට ගොඩක් හාමුදුරුවෝ සිවුරු ඇරලා යනවා බයට සිවුරේ ඉන්න බැරි බයට බුදුරජාණන් වහන්සේ එතෙන්දිත් මෛත්‍රිය පුරුදු කරන්න කියනවා දානි බලඳපු ශ්‍රාවකයට පවා දෙකින දානි පූජා කරපු සදහැවතුන්ට පවා මේ ණය වෙන්නේ නැති වෙන්න මෛත්‍රී චේතෝ විමුක්තිය වඩන්න කියනවා. ඉතින් ඒ කියන්නේ තමන්ගේ අතින් අතීත වෙච්ච අකුසලයක් හෝ වර්තමානයේ මොන හරි අකුසලයක් තියෙනවනම් මේ හැමතැනකදීම හැකිතරම් මේ තමන් එක්ක එකට ආශය කරන අයට මෛත්‍රී වඩන එක අනිවාර්ය දෙයක් පින්වත්නි. ඉතින් ඔය පළවෙනි කාරණාව ඊට පස්සේ දෙවෙනි එකේදී කිව්වේ වතුරේ ඉන්න අතරේ අනවශ්‍ය කෙනෙක් දැක්ක ගමන් ටක් ගාලා වතුරේට කිමිදෙලා හැංගෙනවා කියවනේ. අනේ මෙයාට මාව නොපෙනේවා කියලා. අන්න ඒ වගේ අකුසල අරමුණක් ක්ලේශයක් දැක්ක ගමන් ඉක්මනට හිත භාවනා අරමුණු තුල හංග ගන්න කියනවා. ඒවා ඉවසන්න එපා කිව්වා. අකුසලයකට අපි හිතමු රාගයක් එනවනම් මාන්නයක් එනවා නම් මොනවා හරි එනකොට ටක් ගාලා හිත ඒක මේ මේ සිහිය සිහිය තියෙන්න එපා දැන් මේක කරන්න. ඒතර මේ හංග ගන්න. ඒතර භාවනා අරමුණු හැම වෙලාවෙම හරියට අර කිමි දෙන්න තියෙන තනක් වගේ හිතා ගන්න. විලක කිමි දෙනවා වගේ මේ භාවනා අරමුණ නැමැති විලේ හැමතිස්සෙම කිමි දෙන්න ඕනේ. මොකක්ද කිදිද? ඉබ්බ වතුරෙන් උඩට එනකොට අනවශ්‍ය කෙනෙක් දැක්ක ගමන් කිමි දෙනවා වගේ. මේ කිමිදලා කියනවා මේ කෙලෙස් නැවත මාව දකින්න එපා කියලා අරකට කිමි දෙනවා. ඉතින් ඒ වගේ සමහර ස්වාමීන් වහන්සේලා කරපු අපූර්ව සිද්ධි තියෙනවා පින්වත්නි. කාලෙමදී ගොඩක් දෙ කියන අපේ රටේ සමහර හාමුදුරුවෝ හරි අපූර්වට කෙලෙස් තවපු ලස්සන සිදුවීම් තියෙනවා වගේ උන්වහන්සේලා මේ අකුසල අරමුණකට ඉඩ දෙන්නේ නැතුව රැකගත්ත තැන් මේ බුද්ධ ශාසනයේ ආශ්චර්යමත් විදිහට ස්වාමීන් වහන්සේලා ඒ වගේ කැපකිරීම කරලා තියෙනවා මේ ශාසනය තුල නොයෙකුත් විදිහට අකුසල අරමුණු දකින්නකොට හිත ඒවැම් රැක ගන්න පින්වත්නි ඉතින් අපේ ඉබ්බා ගැන ওই විදිහට කියද්දී අර ගොඩබිම මේ හිරු රැස් වලින් හැමතිස්සෙම වියලවන්න ඉබ්බ කටයුතු කරනවා වගේ වතුර කිමිදෙන ඉබ්බා යුරැස් වලින් වියලනවා වගේ ඉන්දින හිතින සැතපෙන සක්මන් කරන මේ හැම තැනදීම අකුසලයෙන් හිත බැහැර කරන්න සම්‍යක්පදාන වීරිය වඩන්න කියනවා. ඒතර ඔය වීරිය කියන එකත් නිතර නිතර පුරුදු වෙන්න ඕන එකක්. දැන් ඔය වීරිය කියනකොට පින්වත්නි භාවනා කරන කෙනාට වීරිය විශේෂ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ කියන්නේ භාවනා කරන කෙනාට සිහියත් විශේෂ අවස්ථා දෙකක් තියෙනවා වීරියත් විශේෂ අවස්ථා දෙකක් තියෙනවා මේක හොඳට මතක තියාගන්න සිහියට අදාළ විශේෂ අවස්ථා තමයි භාවනා අරමුණක අපි කියමුකෝ භාවනා අරමුණ හැටියට ආනපන සතිය කියලා ආස්වාස ප්‍රාස්වාස දැනගන්න මෙන්න මේ භාවනා අරමුණෙම හිත තියාගෙන යනකොට එතන තියෙනවනේ සතියක් ඒ සතිය ආනපන සතිය අන්නේ භාවනාවේ තියෙන සතියේ පළවෙනි සතිය. සති දෙකක් තියෙනවා පළවෙනි සිහිය තමයි ඒ ආස්වාස ප්‍රාස්වාසයට තියෙන සතිය. එතරම් භාවනා අරමුණේ ගෙනියන සතිය. ඔය සතිය කොතන හරි නැති වුණොත්, ඔය සිහිය නැති වුණොත් වෙන මොනවා හරි බාහිර දෙයක් විසිරිච්ච අරමුණක් හිත හිත ඉන්නවා. එක අරමුණක් හෝ අරමුණු කීපයකට හෝ හිත පැන පැන වෙන දේවල් හිත හිත ඔහොම ඉන්නකොට කොයි වෙලේ හරි මගේ හිත විසිරිලා කියලා දැනගන්නවා. අන්නේ විසිරිලා කියලා දැනගන්න එක දෙවෙනි සතිය. දෙවෙනි සිහිය. ඒ කියන්නේ භාවනා අරමුණේම හිත තියාගෙන ඉන්න සිහිය එකක් සිහිය නැති වුණාට පස්සේ නැති වෙච්ච බව දැනගන්න එක දෙවෙනි සිහිය. ඒතර උතන සති දෙකක් තියෙනවා. සිහිය දෙකක්. වීරිය දෙක මොනවද? භාවනා අරමුණේම යනකොට ඒ අරමුණේ දිගටම තියාගෙන ඉන්න වීරියක් ඕනේනේ. ඔය වීරිය එක වීරියක්. එතකොට පින්වත්නි ඒ වීරිය කොයි වෙලාවෙ හරි නැති වුණ තැන තමයි වෙන අරමුණු වලට හිත දුවලා විසිරෙන්න ගන්න. ඒවා මේ කියලා නැති වෙන්නේ නැහැ. කවුරු හරි භාවනා කර කර ඉන්න ගමන් ඔන්න හුස්ම රැල්ල දිහා දැනගන්නවා. හුස්ම රැල්ල හෙලන හැටි, හුස්ම රැල්ල ගන්න හැටි ආස්වාස ප්‍රාස්වාස කර කර හොඳට සිහියෙන් දැන් ඉන්න විනාඩි අපි හිතමු 5ක් විතර ඔන්න හොඳට හිටියා. සාදු. හිටියට පස්සේ නිකමට හිතන්න ඔබ මේ මෙයාට හිතරව දැන් විනාඩි 5ක් විතර මම ආසස් ප්‍රාසස් කරන්නේ දැන් පොඩ්ඩක් ගුණවතී ගැන හිතන්න ඕනේ කියලා ඔන්න එයා හිතලා බලෙන් මම දැන් ගුණවතී ගැන හිතනවා කියලා හිතන්න ගන්නවද එහෙම වෙන්නේ නැහැ නේ පින්වත්නි දන්නේත් නැහැ මෙන්න රෝන්ද යනවා හිත අපි හිතාමතා මේ plan කරලා විසිරෙන්නේ නැහැ ඒක නොතේරිම යනවා ඒතර අන්න එහෙම ගියාට පස්සේ පතක් ගාලා කොච්චර හරි අඩු වෙලාවකින් පුළුවන් තරම් ඉක්මනට අඳුර ගන්න සිහිය දෙවනි සිහිය. ඒ අඳුරගත්තට පස්සේ ආපහු අර තමන්ගේ භාවනා අරමුණට ඇදලා ගෙනත් දාන්න වීරියක් ඕනේ. අන්න දෙවනි වීරිය. අරමුණේ අරගෙන යන එක පළවෙනි වීරිය. අරමුණ නැති වුණාට පස්සේ ආපහු අරමුණට ඇදලා දාන එක දෙවනි වීරිය. අරමුණේ යනකොට තියෙන සිහිය පළවෙනි සිහිය. අරමුණ නැති වුණාට පස්සේ අඳුර ගන්න සිහිය දෙවනි සිහිය. ඔන්න බලන්න භාවනාවේදී වීරිය දෙකයි සිහිය දෙකයි. ඔන්න ඔය වීරිය දෙකයි සිහිය දෙකයි තියෙනවා නම් එයාගේ භාවනාව දිගටම සාර්ථකව කරගන්න පුළුවන්. ඉතින් ඔය වීරිය හරියට ඔය කෙලස් තවන වීරිය භාවනා කරන කෙනා හැම හැමතැනදී මේ කියන්නේ හිඳින සිටින සැතපෙන සක්මන් කරන කියන මේ අවස්ථා හතරෙදිම ඔය අකුසල් ප්‍රහාණය කරන වීරිය තියාගන්න කියනවා. දැන් බවුන් පැලසේ යෝගීන්ට උදේ පාන්දර 4:00 ඉඳලා රාත්‍රී 9:00 වෙනකන් තියෙන කාලසටහන තුල අනම්මනම් මුකුත් නැහැ. තියෙන්නේ හරි අපූර්වට මේ භාවනාවටම අදාළව ක්‍රියාකාරීකම්. Tamanට කරන්න තියෙන හැම දෙයක්ම හොඳට සිහිය පුරුදු කරන්න තියෙන අවස්ථාවක්. ඉතින් ඒ අයට මම මේ අතුගාන තැනකදී පවා කියලා දීලා තියෙනවා. මෙතන කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ඒ අතු ගන්නකොට එක පැත්තකින් තමන්ගේ කයට හොඳයි. අනිත් පැත්තෙන් ඒ කියන්නේ අපි පුංචි වෙලාවක් දීලා තියෙන්නේ තමන්ගේ සක්මන් මළු ටික එහෙම අතු ගන්න. ඒ අතු ගන්න තැන ඒ කය හසුරන ඉරියව්ව ගැන තිරියාපත්‍ය විදියට සිහිය තියාගන්න පුළුවන් කියලා පෙන්වලා දීලා තියෙනවා. මොකද ඉරියාපත භාවනාවක් නේක. ඉරියාපතේ කියන්නේ පතයක් කියන්නේ පින්වත්නි මාර්ගයක්, පාරක්. ඉරියාපතේ කියන්නේ ඉරියව්ව මේ හිත යවන මාර්ගයක් බවට පත් කරනවා. ඒ කියන්නේ හිතට ගමන් කරන්න තියෙන පාරවල් අතරේ විවිධ පාරවල් වල හිත දුවනවානේ. අතීතයේ දැක්ක දේවල් පස්සේ දුවනවා. ඒක පතයක්. හිතට යන්න තියෙන පතයක්. අතීතයේ ඇහිච්ච දේවල් ඔස්සේ දුවනවා. ඒක තව පතයක්. අතීතයේ දැනෙච්ච හිතිච්ච දේවල් ඔස්සේ හිත හිත දුවනවා. ඒක තව පතයක්. අනාගතේ දකින්න තියෙන කරන්න තියෙන ඇහෙන්න තියෙන බලන්න තියෙන මේ විඳින්න තියෙන ඒවා ගැන හිතේ තියෙන ඕක තව පතයක් මේ හිතට ගමන් කරන්න තියෙන පත මාර්ග එතකොට ඔය මාර්ගවල යන්න දෙන්නේ නැතුව ඉරියාපතේ යවනවා ඉරියව්ව කියන මාර්ගය යවනවා මොකද ඉරියව්ව කියන මාර්ගය යවනවා කියන්නේ මේ අපේ ඇඟේ අතපය මේ මුළු කයම හැසිරෙන ඉරියව්ව සිහියෙන් අඳුර ගන්න හිත ඉරියව්වත් එක තියෙනවා. හරියට නිකන් උඩ ඉඳලා ටෝච් එකක් ගෙවුවට පස්සේ මේ අතපය හසුරනකොට මුළු කය දිහාම උඩ ඉඳලා කෙනෙක් බලන් ඉන්නවා වගේ Taman Tamanගේ හිතින් බලාගෙන ඉන්නවා. අන්න එහෙම බලන් ඉන්නකොට පින්වත්නි එයාගේ සිත ඒ ඉරියව්වත් එක්ක ඉන්න තැන ඇලෙන අරමුණු වලින් ඈත් වෙලා ගැටෙන අරමුණු වලින් ඈත් වෙලා සංසිඳන. ඉතින් අතපතු ගන්නකොට එක පැත්තකින් කයටත් එක පැත්තකින් ওই විදිහට හිතටත් ඉරියව්වක් කරගෙන අනිත් පැත්තෙන් මම කියලා තියෙන්නේ එය බාහිර වැඩක් විදිහට නැතුව එතන එක පැත්තකින් සීලයක් එක වතක්. එතකොට වතක්ින්ද සීලයෙන් පිනත් රැස් වෙනවා. කුසලෙත් වැඩෙනවා. ඒ වගේම පින්වත්නි බාහිර සමාජයට ගියාම වැඩ කටයුතු කරන එකට යම් අභ්‍යාසයකුත් වෙනවා මේක. ඉතින් ඔන්න ඔය වගේ හැම ඉරියව්වෙම හිඳින හිටින සැතපෙන සක්මන් කරන හැම ඉරියව්වෙදම වීරිය තියාගෙන සිහිය පවත්වන්න කියලා කියනවා. මේ ඉබ්බහරයට අර ගියෙන් ගොඩට ඇවිල්ලා කය වේලන්න හිරු රැස් වලින් වියලනවා වගේ කියනවා. එතකොට පින්වත්නි අපේ හතරවෙනි කාරණේ ටිකක් විස්තරාත්මකව කතා කරන්නේ අර මේ පොළව හාරලා විවේක සේනාසනයක් විවේක ස්ථානයක් හදාගත්තා වගේ භික්ෂුව සහ මේ මේ ශ්‍රාවකයා විවේක සෙනසුන් ඇසුරු කරන්න කියලා. ඉතින් බවුන් පැලැස්ස කියන්නේම ඇත්තටම මේ විදිහට විවේකීව හදපු තැන නේවාසික පුහුණුවට ඉතින් අපි එතන වෙන කිසිම පොය වැඩසටහනක්වත් කරන්නේ මේ නේවාසික භාවනා පුහුණුව විතරමයි. ඉතින් මේ පළවෙනි කණ්ඩායමේ ඉඳලා මෙතනින් එහාට ඉදිරියට ඕන කෙනෙකුට ලංකාවේ ඕන කෙනෙකුට අපි කිසි කෙනෙකුට කියන ආගමික වශයෙන්වත් නීති රීතියක් නැහැ ඕනම කෙනෙකුට ඇවිල්ලා නේවාසික පුහුණු වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලාටත් එහෙම. එතකොට මේ පස්වෙනි කාරණාවේදී කියන කරුණත් හරිම වැදගත් පින්වත්නි ඉන්ද්‍රිය සංවරේ ඒ කියන්නේ මේ භාවනා කරන කෙනෙකුට ඉන්ද්‍රිය සංවරය කියන එක අත්‍යවශ්‍යයි. ඒක අතිශයින්ම අවශ්‍ය දෙයක්. ඒක එක පැත්තකට සීලයක්. පින්වත්නි ඉන්ද්‍රිය සංවරයෙන් වෙන විශේෂ දෙයක් තමයි දැන් අපි මේ භාවනා කරන්නේ ඇත්තටම මොකටද? අපිට මේක ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ ප්‍රධානම දේ තමයි මේ දුක හදන හේතුව වෙච්ච තණ්හාව ප්‍රහාණය කරන්නනේ මේ ඔක්කොම කරන්නේ. දුක හදන තණ්හාව ප්‍රහාණය කරන්න නම් තණ්හාව නැති කිරීම නම් වූ ප්‍රඥාවෙන් කරන කර්තව්‍ය කරන්න සමාධිය හදා ගන්න. එතකොට දැන් භාවනා කරන්නේ ඔන්න ඔය සමාධියට. හොඳට මේ ටික අහගන්න. භාවනා කරද්දී සමාධියක් ඕන කරන්නේ ප්‍රඥාව පිණිස, විදර්ශනා ප්‍රඥාව පිණිස. නැතුව සමාධියකින් අපිට සමාධිය ගැන හරියට පලංචයක් ගහ ගන්නවා වගේ වැඩක්. ගෙදරක් හදන්න පලංචයක් ගහ ගන්නවා වගේ දැන් බිත්ති ටික නග ගන්නනේ පලංචිය ගහගත්තේ. ඒ වගේ පින්වත්නි සමාධිය පලංචිය. ප්‍රඥාව තමයි මේ ගොඩනගන බිත්ති ටික. එතකොට මේ ප්‍රඥාව ගොඩනගන්නේ තණ්හාව දුරු කරන්න. අජිත සූත්‍රයක ලස්සනට කියනවා තණ්හාව නැති කරන්න තමයි ප්‍රඥාව පාවිච්චි කරන්නේ. හැබැයි තණ්හාව එකපාරට නැති කරන්න බෑනේ තණ්හාව ඇතුළෙම ඉඳලා. ඒ කියන්නේ තණ්හාව ඇතුළෙම ඉඳලා කොහොමද තණ්හාව නැති කරන ප්‍රඥාව උපදින්නේ? ඒකට පොඩි උපක්‍රම දෙකක් තියෙනවා. තණ්හාව සංවරයයි තණ්හාව වැළැක්වීමයි කියන දෙක සිහියෙන් කරන්න ඕනේ කිව්වා. ඔය සිහියෙන් තණ්හාව වළක්වන්න ඕන තැන වළක්වලා සිහියෙන් තණ්හාව සංවර කරන්න ඕන තැන සංවර කරනකොට අන්න ප්‍රඥාව හැදෙන්න ඕන ඉඩකඩ හැදෙනවා. එතකොට ප්‍රඥාව ගොඩනගාගත්ත කියන්නේ අර සතිය තුලින් තණ්හාව වළක්වලා තණ්හාව මේ සංවර කරලා තණ්හාවට නැති කිරීම පිණිස ඕන කරන ප්‍රඥාව උපද්ද ගන්න මූලික උදව්කාරය තමයි සතිය කියලා කියන්නේ. එතකොට සතිය ඇවිල්ලා මොකද කරන්නේ? තණ්හාව සංවර කරලා තණ්හාව වළක්වලා පසුබිම හදලා දෙනවා ප්‍රඥාවට ඕන කරන පසුබිම. අන්නේ පසුබිම හැදුනට පස්සේ පින්වත්නි මේ පසුබිම තුළ ප්‍රඥාව ගොඩනගෙනවා. ඒ ප්‍රඥාවෙන් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණා කියන්නේ දුක නැති වෙනවා. දුක නැති වෙන්න සතිය පාවිච්චි වෙන්නේ ඔන්න විදියට. එතකොට ඔය සතිය ඇති කරන්න දෙන හොඳම තැනක් තමයි ඉන්ද්‍රිය සංවරය. භාවනා කරන කෙනෙක් ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, නහයට දැනෙන දේවල් මේ ආදී හැම දෙයක් ගැනම ඉතාම හොඳින් සංවර කරගන්න ඕනේ සාමාන්‍ය ජීවිතේදී. ඉතින් මේ දේශනය ලංකාව පුරා ඉන්න සියලු නිත්‍රාවක ශ්‍රාවිකාවත් ශ්‍රද්ධාවෙන් අහන ගමන් අද දවසේ බවුන් පැලැස්සේ පළවෙනිම නිවාසික පුහුණු වැඩසටහනටත් මේ දේශනය ඒ යෝගීන්ටත් අහන්න අවස්ථාව සැලැස්සුවා. ඉතින් මම මේ කියලා දුන්න කාරණා තව දුරට විග්‍රහ කරලා කියලා දෙන්න ඊළඟ පැය අපේ පින්වත් නුගවැල දීපාලෝක ස්වාමීන් වහන්සේ අපේ පින්වත් යෝගීන්ට මෙතනින් එහාට කියලා දෙයි කරුණු ඒ ඇවිල්ලා බවුන් පැලැස්ස සිද්ධ වෙන දේ ඔබට කිව්වේ ඉතින් පින්වත් ඔබට මෙතන නිත්සාවක ශ්‍රාවිකාවන්ට අපේ පින්වත් වරුණ එදිරිසිංහ මහත්මත් එක්ක මේ දේශනාව ඉතුරු සාකච්ඡාවක් ඊළඟ හෝරාව තුළ අපි සුපුරුදු විදිය ධර්ම සාකච්ඡාවක් දැන් මේ මේ පැය තුළ දැන් සිද්ධ වෙනවා 8 9 පැය තුළ පින්වත්නි අපි අද මිලිඳු රාජ ප්‍රශ්නය ඇසුරු කරලා වටිනා කාරණා පහක් ඉබ්බා ගෙන් ගත යුතු අංග ආදර්ශ අංග පහක් කතා කරේ. මේ වගේ මේ සත්තුන්ගේ ජීවිතයේ තියෙන යම් යම් ස්වභාවයන් නිවන් මගට උපකාර කරලා ගලපපු වටිනා කරුණු රාශියක් තියෙන උපමා රාශියක් තියෙන ග්‍රන්ථයක් මිලිඳු රාජ ප්‍රශ්න කියන්නේ හොයාගෙන කියවන්න කැමති අය. පින්වත්නි මේ නාගසේන මහරහතන් වහන්සේටත් අපි নমස්කාර කරමු. උන්වහන්සේ මේ වටින උපදේශ පහ භාවනා කරන යෝගියෙකුට වටිනාම උපදේශ පහ මෙතනදී පෙන්වලා දුන්නේ. ඉතින් මේ උතුම් අනුශාසනාවේදී අපේ රැස් කරගත්ත පින එක පැත්තකින් හිත দমনය කරන්න උපකාරී කරපු අනුශාසනයක් නිසා හිතේ দমনය ඇති කරගන්න නිවන පිණිසම උපකාරී වෙන වටිනාම මේ තමන්ගේ ජීවිතේ විමුක්තිය පිණිස උවමනාම කරන සමාධියට ප්‍රඥාවටම ඒ එක එල්ලෙම ඉලක්ක වෙච්ච අනුශාසනයක් කතා කරේ නිකම් මේ වල්පල් විහිළු තහළු නෙමෙයි අපි මේ ධර්මය කියලා කතා කරන්න ඕනේ ජීවිතේට අවබෝධයක් පිණිස අර්ථයක් පිණිස පවතින දෙයක් බුදුරජාණන් වහන්සේ කල්ප ගණන් මේ පාරමිතා පුරලා අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේ කැපවීම කරේ පින්වත්නි උන්වහන්සේගේ නාමයෙන් කරන අනුශාසනාවල විහිළු තහළු කර කර එක එක්කෙනාව hina ගස්සෝ ගස්සෝ ඉන්න නෙමෙයි උන්වහන්සේ අවබෝධ කරපු උතුම් මේ වැඩපිළිවෙල ශ්‍රාවකයන්ට විත්තරේන පරේසන් ධම්මං දේසිත විස්තර වශයෙන් කියලා දෙන්නනේ. ඉතින් සිත්නේ තසපෙන් අපි මේ වගකීම හැමදාම තේරුම් අරගෙන සිද්ධ කරනවා. net fm ඒ වගකීම මනාකොට තේරුම් ගත්ත නිසා එවැනිම ස්වාමින් වහන්සේලා සමගින් දිනපතාම ධර්මදේශන පෙළගස්වලා තියෙන්නේ net අහන ශ්‍රාවක ශ්‍රාවිකා ඔබට. ඉතින් සිහිපත් කරන ඔබ හැම දිනාටම යම් දවසක ඔබටත් පින තියනවා නම් බවුන් පැලැස්සේ නේවාසිකව පුහුණු වෙන්නට ඔබට වාසනාව ලැබේවි. නේවාසික පහසුකම් දාන දානමාන පහසුකම් සියල්ලම කිසිම අයකිරීමකින් තොරවයි ඒ බාහිර භෞතික පහසුකම් ටික ලැබෙන්නේ. ඒ හැමදේම ලබා දීලා ධර්මයේ තුල හිත වඩන්න අවශ්‍ය කරන අනුශාසනත් ලබා දීලා හැම පැත්තෙම ඔබට උදව්ව ලැබෙනවා නම් තවත් මොකටද ප්‍රමාද වෙන්නේ කියන එක විතරයි පින්වත්නි අහන්න තියෙන්නේ. සියලු දෙනාට සෙත් පතනවා ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාවේ පින්බර දායකත්ව පින්වත්නි හයෙන් හත කියලත් කියන්න පුළුවන් හතෙන් හය කියලත් කියන්න පුළුවන් මොකද මේ සමහර මේ අංක දෙක මාරු කරලා දාන්නේ එක එක පැත්තට. ඉතින් අනුරමාවතේ තලපත් පිටිය නුගේගොඩ අංකය 7න් 6 කියන නිවසේ තලපත් පිටිය නුගේගොඩ ඉඳලා දායකත්වය දරන්නේ ආදරණීය ස්වාමි පුරුෂයා වන දයා පණ්ඩිතරත්න මහත්මයාත් ඒ වගේම ආදරණීය දියණියන් දෙදෙනා ඒ ආදරණීය පුතුන් දෙදෙනා ඉතාම ශ්‍රද්ධාවෙන් මේ දායකත්වයට එකතු වෙන්නේ දයා පණ්ඩිතාරත්න මහත්මයාගේ ආදරණීය බිරිඳ මීට වසර 7කට උඩදී මේ පරිලොව ගිය ජයානි පණ්ඩිතාරත්න මහත්මියට පුණ්‍ය අනුමෝදනා කරන්නට විශේෂයෙන් මේ දියණියන් පුතුන් එකතු වෙලා තමන්ගේ ආදරණීය තාත්තත් එක්ක දායකත්වයෙන් එකතු වෙන්නේ අම්මා වෙනුවෙන්. ඉතින් ජයානි පණ්ඩිතාරත්න මහත්මියට අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා ඇයට පරලොව යහපත සැනසෙල්ල සුවපත් භාවයටම මේ සියලුම පින් ඒකාන්තම හේතු ආසනා වෙත්වා කියලා සාදු සාදු සාදු. ඒ වගේම පින්වත්නි දෙවියොත් සතුටින් මේ පින් අනුමෝදන් වෙලා දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා ආශිර්වාද කරන ගමන් ඔබ හැම දෙනාගේමත් සංසාරගත සිහිපත් වෙන නොවන සියලුම මේගේ ඥාතියොත් මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සෝපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. ඉතින් අද මේ උතුම් ධර්මානුශාසනාව තුළ ශ්‍රද්ධාවෙන් මේ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් දායකත්වයෙන් එකතු වෙච්ච දයා පණ්ඩිතාරත්න මහත්මයා සහ ඒ දියණියන් දෙදෙනා පුතුන් දෙදෙනා ඇතුළු ඒ පවුලේ පින්නතුන්ටත් නෙත්ෆම් ආයතනයේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැමදෙනාටම අපේ පින්වත් වර්ණ මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාටත් විශේෂයෙන්ම net ශ්‍රවණය කරන පින් ඇති ඔබ හැමදෙනාටමත් අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක්ම සැලසෙත්වා කියලා ඒ වගේම ආරාධනා කරන ලබන සෙන්සුරාද ඔබ මහියංගණයට එන්න දඹානට දඹාන ආදිවාසී ගම්මානේ සිදු වෙන්නේ මෙතෙක් ඉතිහාසික කවදාකවත් සිදු නොවිච්ච සුවිශේෂ පින්කමක්. ඒ පින්කමෙන් අපි මුණ ගැහෙනතුරු ඔබ හැම දිනාටම සෙත්පතමින් ආශිර්වාද කරනවා සියලු දෙනාට යහපත සැපත සැනසෙල්ලම සැලසෙත්වා කියලා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති සාදු සාදු සාදු නැවතත් සෙනසුරාදා සිත්නිත අසපුව සමගිනු සම්බන්ධ වෙන්නේ සෙනසුරාදා සිත්නිත අසපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත විශේෂයෙන්ම මේ සෙනසුරාදාව වසර ගණනාවක් පුරාවට එතෙම් රේඩියෝ වහන අපේ ශ්‍රාවකයෝ හැමදේම උනන්දුවෙන් බලාපොරොත්තු වෙන සිටින්නේ සිත්නිත අසපුව වේලාව තුලදී හිත ධර්මයටම යොමු කරන දහම් කාරණා අසන්නට ලැබෙනවායි කියන කාරණේ ඒ වගේම උපමා ආදී කොටගත් අපේ හැමෝරණ වහන්සේගේ දේශන මාලාව තුළ බුදුරජාණන් වහන්සේ පිළිබඳ තවත් පැහැදිලි අවස්ථාවන් පිළිබඳවයි අපි ශ්‍රාවකයන් වැඩි වශයෙන් සිහිපත් කරන්නේ. ඉතින් මේ හැම දෙයක් එක්කම සිතේ තසපුව කියන්නේ ඔබේ ජීවිතය වෙනස් මඟකට යොමු කරන ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් ඒ ඇසුරේ ජීවිත හදාගත්තු පිරිස ඉන්නවා ජීවිතයට ධර්මය එකතු කරගත්තු පිරිස ඉන්නවා ධර්මයේ පිළිබඳව වැඩි උවමනාවක් කැමැත්තක් නැති පිරිස් පවා ඒ දෙසට යොමු කරන්නට අපට හැකියාවක් ලැබිලා තිබෙනවා සහ Tamanගේ ජීවිත තුල ඉක්මෙන් නැති චරිත පවා ඉක්මවා ධර්මයට ඒමට මේ සිග්නි තස්පු වැඩසටහන හේතු වෙලා තිබෙනවා සහ විනෝදාස්වාදයට බරව ජීවිතයේ ඒ විනෝදාස්වාදයේ පැත්තේ ආදීනවයන්වත් හඳුනාගන්නේ නැතුව විනාශ මුඛයට ගිය මේ පිරිස් පවා ධර්මයට යොමු කරන්නට සිටින දසපෝ තුල හැකියාවක් ලැබිලා තිබෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔබේ ජීවිතේ සමහරු ජීවත් වීම උදෙසාම ඕනෑම දෙයක් කරන සමාජයක ධර්මයේ තුලින් ජීවිතේ වටිනාකම හඳුනා ගන්නට අපේ ශ්‍රාවකයන්ට මේ වැඩසටහන හේතු වෙනවා. වැඩසටහනේ සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ අපි බොහොම ගෞරවයෙන් නැවත වාරයක් අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව සෙනසුරාදා සිටින දසපුව ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්සේ දැන් මේ ಜಾති චරාදී කොටගත්තු මේ සසර ගමන පිළිබඳව හිතනකොට බියක් ඇති වෙන අවස්ථාවන් පිළිබඳව අපි සමාජයෙන් දකින්න අඩු ඇතැම් වෙලාවට ස්වාමීන් වහන්සේ දැන් සමහරව කිසිම දෙයක් කළාට මැරෙනවායි කියලා ගාණක්වත් නැතිව කටයුතු කරන අවස්ථා තිබෙනවා. ඒ වගේම අනිකුත් කාරණාවලදී අපි මේ සසරේ දිගින් දිගටම යනවායි කියන හැඟීමක් නැහැ. සහ සතර අපාය පිළිබඳවත් බය නැති උතුපි ඕනෑ තරම් ඉන්නවා. වචනටත් කියනවා අපාය වුණත් යන්න මම බය නැහැ කියලා. දැන් අපේ ආන්තරනේ සසරේ අපි රැස් කරපු දේවල් අපේ ඥාතීන් එතකොට අපි සසරේදී අපිට තිබුණු දේවල් මේවා පිළිබඳව අපි දන්නේ නැහැ. හැබැයි අපි මේ ඉන්න භවය තුල අපි පොදි බඳ ගන්න තමයි උත්සාහ කරන්නේ. සමහරවල් ඊට වැඩි දේවල් අපි අත්හැරලා ඉන්නේ නැති. ඊට වැඩි දේවල් අපි ඇසුරු නිසුරු කරන්නට ඇති. වටිනාකමින් ඉහළ දේවල් අපි භුක්ති විඳින්නට ඇති. හැබැයි අපි ඒවා පිළිබඳ ඇඟීමක් නැහැ. මේ මතේම සමහරු කියනවා වර්තමානයේ වුණත් අපි යම් දෙයක් පිළිබඳව කැමැත්තක් වැඩි ඇල්මක් ඇති කරගත යුතු නැහැ. මොකද මේවා දාලා යන දේවල් අපි පෙර සසරේ එහෙම රැස් කරපු පෙර සසරේ අපි ඒවා භුක්ති විඳපු දේවල් පිළිබඳව අපිට මතකයක් නැහැනේ කියලා. ඒ මතකයක් නැති නිසාද අපි යම් දෙයක් පිළිබඳව අත්හැරීම කියන්නේ සසරේ යනවායි කියන එක නෙමෙයි ඒ අයට තියෙන ප්‍රශ්නේ අපිට පෙර සසරේ අපි දුක් විඳද සැප විඳද කියලා මතකයක් නැහැ. ඒ නිසා අපිට ඒක ගාණක් නැහැ කියන මට්ටමක් නෙවෙන්නේ. කියන්නේ පෙර සසරේ අපි දුක් විඳද සැප විඳද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා මේ සසරත් යන්නේ එහෙම වේවි අපිට මොනවා මරුණට පස්සේ මොනවා වුණත් මොකද කියලා කියන්නේ. අපේ ආන්දරනේ මෙන්න මේ කාරණාව මට ඔබ වහන්සේගෙන් දැනගන්නට ඕන. ඇත්තටම අපි මරුණට පස්සේ මොන වුණත් කමක් නැහැ කියන්නේ අර අර මතයේ ඉඳලා නම් ඒ කියන්නේ ඊට පස්සේ වෙන දේවල් පිළිබඳ අපිට හැඟීමක් දැනීමක් නැති නිසා නම් අපි මතය මිත්‍යා දෘෂ්ටික මතයක්ද ඒ තුල අපි කරන්නේ අපේ සසරේ තවත් අකුසල් වලට බර වුණු ජීවිතයක් ගත කිරීමක්ද අපි මේ தත්ත්වයේ සිටිය යුතුද නැත්නම් වෙනස් විදිහට හිතලා වෙනස් විදිහට හිතනකොටම සමහරව වෙනස් විදිහට හිතනවායි කියන්නෙම එහෙම හිතන එක. ඇත්තට මේක අපේ ජීවිතයට හානිදායකද? ඔව් දැන් වරුණ ඔය පෙර ජීවිතවල අපි කරපු දේවල් දකින්න පුළුවන් නම් අපි දුක් විඳපු හැටි දකින්න පුළුවන් නම් සමහර විට බොහෝ දෙනා මීට වඩා ඉක්මනට මාර්ගඵල අවබෝධයටපත් වෙන තරම් වීරිය කරනවා. එහෙමයි. හොඳම උදාහරණ තමයි තින්සමත්ත සූත්‍රය. දැන් බලන්න හිතලා එතන ස්වාමීන් වහන්සේලා 39ක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන වඩිනකොට උන්වහන්සේ ඇත්තම දැන් අර 39 වැඩියේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා වන්දනා කරලා යන්න උන්වහන්සේ අපිරුවම් වෙලෙස එහෙම වන්දනා කරන්න වඩින් වඩින්නේ ඒ වගේ ආසාවට බුදුරජාණන් වහන්සේ වඳින්න ආවා මාර්ගඵල ලබල හැම හිටියේ නැහැ හැබැයි උන්වහන්සේලාට හොඳට භාවනා කරනවරුන පෙර ජීවිත දකින්න ඥාන තිබ්බා. පුබ්බේ නිවාස අනුසති ඥානෙ. 39ටම තිබ්බා. බුදුරජාණන් වහන්සේ මේ 39 ගැන දකිනවා මේ 39ට හොඳට ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙනවා ධර්මය අවබෝධ වෙන්න නම් මේ 39ට සසර බය ඇති වෙන්න ඕනේ කියලා. ඒ සසර බය ඇති කරන්න සුදුසුම ඥානයක් මේගොල්ලන්ට ලැබිලා තියෙනවා උපද්දගෙන තියෙනවා ඔබේ නිවාසානුසති ඥානෙ. එන්න කලින් බුදුරජාණන් වහන්සේ අදහස් කරගෙන හිටියේ මේ අයට මෙහෙම කියනවා කියලා. වරණ 39 ඇවිල්ලා වන්දනා කරලා ආඩි වුණා. උන්වහන්සේ අහනවා කොහොමද කියලා ඉතින් සුහද කතා බහ විවරණාට පස්සේ කිව්වා දැන් සමවදින්න කෝ සියලු දෙනාම පුබ්බේ නිවාසානුසති ඥානෙට. දැන් අර හාමුදුරුවෝ භාවනා කරන විදිහට කිස්නමම අවබෝධයෙන් හොඳට පුබ්බේ නිවාසානුසති ඥානෙට හිත යොමු කළා. දැන් බලන්න කිව්වා මේ අතීතයේ ජීවිතවල ගවයන් වෙලා ඉපදිලා තියෙන ආත්ම ගාන පස්සට බලන්න කිව්වා. දැන් ඔන්න හාමුදුරුවෝ බලනවා. එක එක ආත්ම බලනවා. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා හැම ගවයන් වෙච්ච ආත්මම නෙමෙයි. සමහර ගවයන් වෙච්ච ආත්මවල මේ හිස ගසලා ලේ ගලාගෙන ගිය ආත්ම තියෙනවා. බෙලිකැපොම් බෙලිකැපොම් වෙලා ලේ ගලපු ආත්ම අන්නේ ආත්ම ටික විතරක් පස්සට බලන්න ගියෝ මේ හැම ගවයෙක් වෙච්ච ආත්මෝ නෙමෙයි වරුණ ඔය බෙලිකැපොම් වෙලා ගලපු ලේ දැන් හොඳට බලන්නකෝ කොච්චර විතර ඇද්ද කියලා ඒ වගේ ගවාත්ම පස්සට බලාගෙන බලාගෙන බලාගෙන බලාගෙන යන්නකෝ කොච්චර තියනවද කියලා. බලනවා බලනවා බලනවා දැන් ඉවරයක් නෑ වරුණ. ඊට පස්සේ ගවයන් වෙලා බෙලි කැපුම් කාලා ගලපු ලේ විතරක් ඔය එක නමකගේ ජීවිතේ සසරේ තියෙන අතීතයේ ස්වභාවය වලම එක නමක් කියන්න මට ඔය ලේ ටික එකතු කරොත් කොච්චර ලේ ප්‍රමාණයක් එකතු වෙද කියලා ඇහුවා. ඒ කියන්නේ වර්ණ මේ කියන්නේ ගවාත්මවල බෙලි කැපුම් කාපු ගවාත්ම ටිකේ විතරක් ලේ ටික එකතු කරාට පස්සේ කොච්චර ඇද්ද කියලා ඇහුවා. ස්වාමීනි සතර මහා සාගරයේ තියෙන ජලයට වඩා වැඩි ලේ ප්‍රමාණයක බෙලි කැපුම් පාරවල් කාලා මම විතරක් අපවත් මේ අතීතේ ගවාත්ම වල මැරිලා තියෙනවායි කියලා එක භික්ෂුවක් ගානේ කිව්වා. අනිත් 29මත් ඒ උත්තරේමයි. වරුණ දැන් මේ ගවාත්ම විතරයි. මහා සාගරයට වඩා ලේ ගලාගෙන ගිය තරමට ආත්ම තියෙනවා. ඒ කියන්නේ මෙතන ලේ ප්‍රමාණය නෙමෙයි කෙනෙක් අහ ඉතර ලේ කියලා. මේ මා මොහොත තරම් ප්‍රමාණය සසර කොච්චර දිගද? ඒ ආත්ම ප්‍රමාණය. ඒකත් හැම ආත්මම නෙමෙයි බෙලි කැපුම් පාරවල් කාපු ගව ආත්ම විතරක්. ගව ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා හරි දැන් ඉලුවන් වෙලා බෙලි කැපුම් පාරවල් කාපු ආත්ම ගාන බලන්න කිව්වා. පරණ ඒත් අර උත්තරෙමයි. බලාගෙන ගිනව බලාගෙන යනකොට බලාගෙන යනකොට අප්‍රමාණයි මෙච්චරයි කියාගන්න බෑ. ඔහොම බැටළුවන් වෙලා, කුකුලෝ වෙලා, ඌරෝ වෙලා. ඕක හැබැයි ඔක්කොම තියෙන්නේ මේ කඩේට ගිහිල්ලා කෑම ගන්නකොට තියෙන මෙනු එකේ තියෙන ලිස්ට් එකේ තියෙන ඒවා තමයි ගොඩක් තියෙන්නේ. මාංශ ආහාර විදියට තියෙන ඒවාම තමයි. තියෙන ඒවා. හරා, කුකුල්ලෝ, ඌරෝ, ඕවා තමයි තියෙන්නේ. හරිද? මේ එළුවෝ කීපයක් තියෙනවා නම් අර අපේ රටේ ප්‍රසිද්ධ නැති වෙන රටවල ප්‍රසිද්ධ ඒවත් කීපයක් තියෙනවා. එතකොට මේ වරුණ බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේලාට කියනවා දැන් ඔය තමන්ගේම සසරේ අතීතේ ජීවිතවල ස්වභාවනේ හොඳට බලන්න මේ වගේ භයානක සසරක එන්නේ කියලා දැන් දැනෙනවද කියලා ඉතින් ඊට පස්සේ සසර බය හොඳට ඇති වුණා අර සයන්සලට ධර්මය කියලා දුන්න ධර්මය අවබෝධ වුණා වරුණ උන්වහන්සේලාට පොබ්බේ වාසානුසති ඥානෙ තිබ්බින්ද තමන්ගෙම අතීතේ විඳපු දුක් කන්දරාව දකින්න පුළුවන් වුණා. දැන් ඔබ අහපු ප්‍රශ්නේ කියන්නේ මේ දැන් එතන අපිට එහෙම මතකයක් නෑ අපිට අපිට දකින්න බෑ. ඇත්තරම දකින්න තිබ්බනම් දැන් එහෙම දකින්න සමහර ආත්ම දිහා බැලුවොත් එහෙම හිතන්නකෝ පෙරේත ආත්ම පෙරේත ආත්මවල ඉපදිච්ච කෙනෙකුට අතීත ජීවිත දකින්න පුළුවන් තමන් කලින් මනුෂ්‍ය ජීවිතේ ඉන්නකොට මොනවා හරි පව් කරා නම් ඒ මොනවාගේ ආත්මික මොනවද කළේ? ඒ කරපු අකුසල් මොනවාගේද? එතකොට දැන් අරක දැකලා පසුතැවෙන සමහරලාට උන පිනට ගරහා කරලා මං එදා මනුස්ස ජීවිතේ ඉන්නකොට මේ වගේ මේ වගේ හාමුදුරුවන්ට දන් දෙන අයට මම මෙහෙම කිව්වා. මං ඒව වැළැක්කුවා. මං ඒවැදී ඒ අයට ඒ කුසලයට යන පාර වහන්න විවිධ දේ මෙහෙම මෙහෙම කළා. කියලා දැන් අර පෙරේත ආත්මික ඉඳලා පසුතැවෙන සිද්ධිය පෙරේතවත් වල තියෙනවා. එතකොට අපිට තේරෙනවා පෙරේත ආත්ම ලැබපු අය පෙර ජීවිතයේ තමන් අතින් වෙච්ච අකුසලයේ දිහා බලබල ඒකේ දුක විඳින්නේ වර්තමානයේ විඳින විපාක ගලපගෙනනේ. මං අතනදි මෙහෙම කර්මයක් කළා දැන් ඒකට මෙහෙම විපාකයක් විඳිනවා කියලා විපාකෙ විඳින තැනදී දකින්නවා කරපු කර්මය. පෙර භවයේ පෙර භවයේ කරපු කර්මය විපාකෙ විඳින තැන දකිනවා. මේක නිසයි මේක උනේ කියලා. කියලා. දැන් ඒකට දැන් දුක විපාකෙ වශයෙන් විඳිනවනේ අත්දැකීමෙන්. ඔන්න පසුත වෙන මං අනේ මේ දේ කළානේ කියලා. ඒතර වර්ණ දැන් අද අපිට පේනවා වර්තමානයේ සමහර දුක් විඳින අයට දුකක් එනකොට ගොඩක් අය කටින් කියනවා අපි ඉතින් මෙහෙම දුක් විඳින අපි කාටද මොන වරදක්ද කළේ කියනෝනේ. සමහරලාට කියනවා කාටවත් මුකුත් වරදක් කළේ නැහැ. අපි අපි හොඳට පින්කම් කළා. අපි හරියට දන් දීලා තියෙනවා. අපි අර අර හාමුදුරුවන්ගේ ආරාංචියත් මෙහෙම දුන්නා. අතෙන් අර පන්සලට මේ ගාන්ටාර ගොල් හැදුවා. එහෙම වෙච්ච අපිට කොහොමද මෙහෙම උනේ කියනවනේ. දැන් මට මේ ඊයේ දවසේදී එක්තරා අපේ ස්වාමිකාවක් කතා කරලා කිව්වා මගේ තාත්තා දැන් අසනීප වෙලා තියෙන්නේ. ඒ හොඳට පින් කළා මේ අපේ තාත්තා ඉන්නකම්ම ඒ කරපු පින් එක්ක ස්නායු ආබාධයක් ඇති වෙලා ඒ කියන්නේ ස්නායු මැරලා ගිලලු වෛද්‍යවරු කිව්වේ. ඉතින් මෙහෙම උනේ කොහොමද කියලා. අයිතිබල කියන්නේ ඔය ওই දුකක් ආපු ගමන් ඉතින් හිතනවා අපි කාටවත් මේ කුරා කෝඹියෙකුටවත් හිංසාවක් කරේ නෑ අපි හරියට පිං කළා පිං කරපු අපිටයි මෙහෙම දුකක් ආවේ වරුණ දැන් අර පෙරේතයන්ට දුකක් කියන්නේ විපාකයක් විදියටනේ විපාකයට කර්මය ඒගොල්ලෝ අතීතාත්මේ කරපු කර්මේ දකින්නවනේ පෙරේතාත්මේ ඒක කර්මජ 이르දියක් විදිහට දකින්නවා يعني පෙරේතයන්ට ප්‍රේත කොටාසෙට එහෙම විදියක් තියෙනවා දැන් අවාසනාවට මිනිසුන්ට එහෙම පෙනුනා නම් මිනිස්සුන්ට ඔය කියන දැන් ඔය හරි පඬිතකමට කියනවා අපි පින් කරනවා අපි එහෙම කිසිම කාටවත් කරදරයක් කරේ නෑ ඇයි මෙහෙම දුකක් කියලා අන්න Tamanටත් අර පෙරේතයන්ට දකින්න විදිහට දකින්න තිබ්බනම් මේ දුකට හේතුව මේකයි මම අරාත්මෙ මෙන්න මේ දේ කළා කියන එක දැක්කනම් ඒ කතන්දරත් නෑ. එහෙනම් මේ ආත්මෙදී තව ඔයගේ පව් කරන්න හිතෙන්නේ නෑ. දැන් මෙතන දුකක් විඳින ගමන්නේ. මේ දුකට විපාකේ විඳින ගමන් තමයි ඒකට කර්මය කරපු දේ දකින්නේ. ඒ කියන්නේ අපේ හඳුන දැන් වට හිතෙන්නේ නම් අපි බුදුරජාණන් වහන්සේව විශ්වාස කරලා නැහැ. ඒ උන්වහන්සේනක දේශනා කළේ. එතකොට බුදුරජාණන් වහන්සේව විශ්වාස කළා නම් අපි අපිට මෙහෙම දෙයක් පෙර සසරේ වෙන්න පුළුවන් කියලා අඩුම තරම් හිතන්න පුළුවන්. දැන් දැන් හිතනවරණ බිම්බිසාර රජතුමාර කිරේ දුක් විඳිනකොට පුතාට නිල දික් කරෙත් නැහැ. අජාසත් ගැන වගේම දේවදත්ත ගැනවත් අඩුතරමේ ඇඟිල්ල දික් කරේ නැහැ. දැන් සමහරු තමන්ගේ පුතාට ඇඟිල්ල දික් කරේ නැති උනාට පුතා වරද්දපු පාප මිත්‍රයන්ට බයිනවනේ. මගේ කොල්ලා හොඳට හිටියේ මගේ කොල්ලා විනාශ කළේ නැහැ. මගේ කොල්ලා එහෙම නැත්තම් මට මෙහෙම කරන්නේ සාමාන්‍යයෙන් මට හරි ආදරේ කොල්ලා කීගේ තමන්ගේ එක කොච්චර වරදක් කළත් සුද්ධ කරනවනේ. කරලා බයිනවා යාළුවෝ ටිකට. අර අර එක්ක වරුණ පුතා බැඳපු කෙනාට බයිනවා. මේ ওই ගෑණි තමයි මගේ කොල්ලා ලංකාවේ වැඩිපුරම තියෙන ප්‍රශ්න. ඔව් මගේ කොල්ලා මට මෙහෙම කරන්නේ මේ අර කොල්ලා බැන්ද අර මේ මේ කියලා මොකක් හරි හොඳ වචනෙකුත් කියලා මේ ලේලි කියන්නේ ඒ වගේ කියලා කියනවා ඕකි තමයි මගේ ළමයා විනාශ කරේ කියන එක්කෝ ඒකේ අනිත් පැත්ත. මගේ දුව මෙහෙම කළේ අර මිනිහා කියලා. ඉතින් ඒ වගේ කාට හරි ඇඟිල්ල දෙක් කරනවා. දැන් මේ බිම්බිසාර රජතුමා අඩුතරමේ දේවදත්ත හාමුදුරුවන්ටවත් ඇඟිල්ල දික් කරේ නැහැ. එතුමා එක පැත්තකින් සෝතාපන්න වෙලා ධර්මයේ තුල අවබෝධයක පිහිටපු කෙනෙක්. ඒ අවබෝධය තුල ඉඳලා වරුණ එතුමා පැහැදිලිව දැක්කා මට මේ විඳින්න වෙලා තියෙන විපාකේ අතීත ජීවිතේක මමම කරපු කර්ම විපාකයක්. කෙනෙක් ගලපගත්තා ධර්මයේ තුලින්. ඇත්තටම එහෙම විභාගයක් තියෙනවනේ ඒකට විභාගයට තියෙන කර්මයක් අතීත ජීවිතයක තියෙනවනේ වරුණ. ඒ අර වැලි මලුවක සපත්ත දාගෙන සිරප දාගෙන අගෞරවයෙන් ඇවිදපු එකේ විපාකයක් තියෙනවා. එහෙමයි. එතකොට මේ විපාකයට අද මේ කකුල් පළලා මෙහෙම දුක් විඳිනුණා. දැන් එතුමට වුණත් මං කියන්නේ ඕක හරියටම දකින්න තිබුණා නන්නේ. අර පෙර ජීවිතේ කරපු දේ නිකන් ෆිල්ම් එකක් බලනවා වගේ දකින්න තිබ්බා නම්. අද මම මේ කකුල් පළන්නේ මේ දෙයටයි කියලා කර්මය ගැන හොඳ අවබෝධයක් එනවනේ ඉතින්. එහෙමයි. සහ බියකුත් ඇති වෙනවා මේ සසර ගැන. බියක් එනවා. එතකොට කොහෙත් මෙහෙනම් ඇඟිලි දික් කරන්නේ අරයා නිසා මෙයා නිසා කියලා. නේද? කොහෙත්ම දික් කරන්නේ නැහනේ. දැන් අද අපි දුකක් ආපු ගමන් අර කිව්වා වගේ එක්ක පින්කර කරපු පින්කම් ගැනයි දුන්න දානටකයි ඔක්කොටම ගරහා කරනවා මම මේවා කළා මේ ලෝකෙ වැඩක් නැහැ කියලා ගරහා කරනවා එහෙනම් එහෙම ගරහා කරන්නෙත් නැහැ සමහරලාට මේ ප්‍රශ්න වලට මූලික වෙච්ච කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් Tamanට ප්‍රශ්න ඇති කරපු ඒ අයට ඇඟිල්ල දික් කරන්නෙත් නැහැ ඇත්තටම මේ දැන් අපිට පේන්නේ නැතිකම පේන්නේ නැති එක ඉතින් අපිට ඒකට විකල්පයක් තියෙනවා අපි කුබ්බේ නිවාසානුසති ඥානය පද්දගත්ත පිරිසක් නම් අපිට පේනවා අපේ හන්දරේ උතනදිම කියන දැන් එතකොට දැන් කුබ්බේ නිවාසානුසති ඥානය ඇති කරගන්න කියලා ධර්මය ගැන හිතලත් නැති ශාස්ත්‍ර කියන සමහර අය පෙර භවයන් ගැන අති අනාගත භවයන් ගැන කියන ඒ කොහොමද ස්වාමීන් වහන්සේ එහෙම හැකියාවක් තියෙන්න පුළුවන්ද ධර්මානුකූලව අපි ඕවර්ණ මේක ශාස්ත්‍රයක් නේ ශාස්ත්‍රවල දැන් අපි හිතමු එක එක්කෙනාගේ ජීවිතවල තියෙන මේ අංග ලක්ෂණ මං කියන්නම්කෝ මහා පුරුෂ ලක්ෂණ 32 ගම ඔය පුරුෂ ලක්ෂණ 32 යම් යම් පුරුෂ ලක්ෂණ වලට අදාළ අතීත කර්ම තියෙනවා පුණ්‍ය කර්ම ඒ පුණ්‍ය කර්ම විපාකයකට තමයි මේ පුරුෂ ලක්ෂණය ලැබෙන්නේ කියලා ලක්ෂණ තියෙනවා සහ මේ පුරුෂ ලක්ෂණය ලැබිච්ච කෙනාට මේ ජීවිතේ මෙන්න මේ වගේ චරිත ස්වභාවයක් තියෙනවායි කියලත් තියෙනවා. මෙහෙම නායකත්වය දරනවා මේ විදිහට පිරිස එකතු වෙනවා මේ විදිහට ලැබෙනවා එහෙම අපිට එහෙම හඳුන ගන්න පුළුවන් චරිත ස්වභාවෙත් තියෙනවා ඒක ඒක ලක්කන සූත්‍රය ඉතාම පැහැදිලිව තියෙනවා ඔව් දැන් අපි උනත් කියන්නේ සමහර අය දිහා බලලා හොඳ නායකයෙක් නේද අතබල්ලා අතබල්ලා කියන අය උපල්ලා පොල්ට කියන එක එක කතන්දර තියෙන්නේ එතකොට වරුණ මේ ඒ එක්කෙනාගේ ශාරීරිකව තියෙන ලක්ෂණ වලට කියනවා ලක්ෂණ ශාස්ත්‍රය කියලා ඔය ශාස්ත්‍රයට. ඒක ශාස්ත්‍රයක්. දැන් ලක්ෂණ ශාස්ත්‍රය ඉගෙන ගත්ත කෙනෙකුට පුළුවන් වරුණ ඒ ලක්ෂණ බලලා මෙයා මෙහෙම වෙනවා කියලා ස්ථිරව කියන්න. ඒකනේ අර පුරුෂ ලක්ෂණ බලලා කිව්වේ එක්ක සක්විති වෙනවා එක්ක බුදු වෙනවා කියලා. එතකොට අර ඌර්ණ රෝම ධාතු බලලා කොණ්ඩඤ්ඤ ඒකාන්ත කරලා කිව්වා නෑ ස්ථිරවම බුදු වෙනවා කියලා. එතකොට මේ ලක්ෂණ ශාස්ත්‍රය ගත්ත දැනගත්ත කෙනාට අනාගතේ මොකද්ද වෙන්නේ කියන එකත් අර ශාරීරික ලක්ෂණ දැකලා කියන්න පුළුවන් වගේ මේ ලක්ෂණ ශාස්ත්‍රයේ බුදුරජාණන් වහන්සේ තව පරතරට ගිහිල්ලා දකිනවා මේ ලක්ෂණේ ලැබෙන අතීතේ මේ කර්ම නිසා කියලා. එතකොට මේ කතා කරපු කර්මය. ඔව් ඒක නිකන් මට පේන්නේ මේ වගේ කරපු කර්මෙට දැන් මුගලන් හාමුදුරන්ගේ පාට බලන්නකෝ. අර අම්මා තාත්තට පොළු පහරවල් දීලා දුන්න පහර දුන්න නිල් වෙන්න පහර දුන්න එකේ විපාකෙට මේ ජීවිතේ පාට එතකොට මේ පාට දැක්කම ඒකෙන් කියන්න පුළුවන් මේ පාට ලැබෙන්නේ මෙන්න මේ වගේ කර්මයක් කරපු කෙනෙකුට කියලා දැන් මල්ලිකා දේවියටත් බුදුරජාණන්සේ පෙන්නනවා ක්‍රෝධ කරපු ගැහණිය දුර්වර්ණව සසරේ උපදිනවා එතකොට ඒ ඒ දුර්වර්ණ වෙන්න හේතුවක් එහෙනම් කර්ම විපාකයක් විදිහට තියෙනවා අර වගේ නිල් වෙලා උපදින එකට හේතු වෙන ඒ පාටට බලපාන කර්මයක් වෙන ඔහොම සසරේ තියෙනවා. දැන් එතකොට අපි සම්භවයන් පිළිබඳ කතා කරලා අපි උපදින අප්‍රිකානු සම්භවයක් තියෙන අය කළු ජාතිකයන් ඒ වර්ණයෙන්ම ඉපදිනවා. එතකොට ඒ සියල්ලක්ම එකම කර්මය කරපු අයද? වරුණ දැන් අපි කිසිම කෙනෙකුට තැනක් තෝරලා උපදින්න බෑනේ. හැබැයි මේ උපදින අය අතරේ නිකන් හිතලා බලන්න අප්‍රිකානු රටවල ඉපදිච්ච අයයි මෙද පෙර දිග ඉපදිච්ච අය අතරේ සැප විඳින දුක් විඳින එක අතරේ ලොකු වෙනසක් තියනවද නැද්ද? තියෙනවා. ගොඩාක් අප්‍රිකානුවන් ගත්තොත් දුක් විඳිනවා වැඩි. බහුතරයක් දුක් විඳිනවා සාපේක්ෂව. නේද? දැන් මෙද පෙර දිග අයගේ ගත්තොත් බහුතරයක් සැප විඳිනවා. හරි සැප විඳින අය ඉන්නවා. අපිට මැද පෙරදිග කියලාම කියන්නේ તો ලෝකයේ සමහර රටවල් තියෙනවානේ. මේ රටවල බහුතරයක් හරි සැපසේ ඉන්න අය ඉන්නවා. එතකොට දැන් මොකොත් ඕනේ රටවල් වල මේ දියුණු වෙමින් පවතින රටවල් දියුණු රටවල් නේද දුප්පත් රටවල් කියලා වර්ග සංවර්ධිත සංවර්ධිත තියෙන්නේ වර්ග කරලා එතකොට දැන් බලන්න ඒවයේ ඒ අප්‍රිකානු රටවල් වගේ අයගේ පාටත් එහෙමයි නමුත් ඒ අය විඳින ජීවිතේ දුක බැලුවමත් එහෙමයි පොඩි සුෂ්ක කටුක එහෙම සමහර දුකක් විඳිනවා ඒකෙන් එකක් තේරෙනවා යම්කිසි විදිහක කර්ම විපාක ගෙවීම මේ මනුස්ස ලෝකේ තවත් ඇතම් රටවල් වලට සාපේක්ෂව තියෙනවා කියන එක පැහැදිලි නේද? ඒතර ඒ ඒ කර්ම තියෙන ඒ ඒ රටවල ඒ විදිහට උපත ලබනවා කියන එක පැහැදිලි. ඉතින් හැබැයි දැන් ඒ රටවල ඉපදෙච්ච සමහර අය අතරේ ධර්මයේ හම්බෙලා මහාන වෙච්ච අයත් ඉන්නවා. කළු ජාතික හම්දුරෝනේ. එතකොට ඒ වගේ පින තියෙන අයත් ඉන්නවා. මේ ජීවිතේ ඒ පින මතු කරගන්න දක්ෂ වෙච්ච අය. ඉතින් මම කියමින් ආවේ වර්ණ පාටක් දැක්කම හැඩයක් දැක්කම කියන්න පුළුවන් ශාස්ත්‍ර තියෙනවා මේ හැඩේ ලැබෙන්නේ මේ පාට ලැබෙන්නේ අතීතයේ මෙහෙම කරපු කෙනෙකුට. එයාට දැන් මේ හැඩෙත් එක්ක මෙයාට මේ ජීවිතේ මේ වගේ ලක්ෂණ තියෙනවා කියලා කියන්නත් පුළුවන්. ඒව ශාස්ත්‍ර. ඉතින් ලක්ෂණ ශාස්ත්‍රය වගේම සුපින ශාස්ත්‍රය ඊට පස්සේ මේ නක්ෂාස්ත්‍ර ඔය ඔය හැම ශාස්ත්‍රයක් ඇතුළෙම මේ දැන් කොටින්ම අපි ආයුර්වේදයේ තුල වුණත් වරුණ ඇතැම් තියෙනවා ශරීර තියෙන අසනීපත් එක්ක මේ මේ අසනීපවලට බලපාන අපිට අපි අතීත ජීවිතවල බලපාන මේ වගේ දේ තියෙනවායි කියලා කියන. ඒ කියන්නේ පරම්පරාවෙන් එන දෙයක් කියලා අපි එහෙම කියන්නේ එහෙමද? දැන් කියනවා මෙහෙම වාතය කිපෙනකොට සමහර චරිත ලක්ෂණ කියන්නේ නිරේ දුක් විඳලා නිරේ ගොඩාක් දුක් විඳ කෙනෙකුට ආවට පස්සේ තියෙන මේ තුන්දොස්වල වැඩියෙන් ප්‍රබලව කිපෙන්නේ මොනවද? පෙරේතාත්ම වල ඉඳලා ආවට පස්සේ වැඩියෙන් කිපෙන්නේ මොනවද? අන්න ඒ වගේ හොයන්න පුළුවන් ඒවා තියෙනවා ඒ ශාස්ත්‍රය හරියට පරතරට හොඳට ඉගෙන ගත්තා හිට. එහෙමයි. ඒ කියන්නේ යාගේ ලිඩ වලින් කියත හැකි පෙරසසරේ. දැන් මේක එක්කෙනාගේ ලෙඩ සමාන නෑනේ. හැමෝගෙම ලෙඩ සමාන නෑ. ඒතකොට සමහර ලෙඩ තියෙන වරුණ පෙර ඒකේ ඡායාව පෙර ජීවිතවලට ආපු ඡායාව. එහෙම ලෙඩ තියෙනවා. එතකොට මේ කර්මය බදාගෙන එනවා සසරේ නේද? අරක ඉතුරු ටික වෙන මේ මේ මැජික් එකක් නෙමෙයි. අතන නී දැන් අපි හිතමුකෝ මේ සමහරව ඉන්නවනේ හරියට එක්ක ඇඟ පිච්චෙනා වගේ පීඩාව විඳින සමහරව ඉන්නවා. ඇඟ ඇතුළ පිච්චෙනවා වගේ. මට මතකයි අර එක ළමෙක් මහියංගනේ පැත්තට කොහෙද ඉපදිලා හිටියා මේ මටත් ඒ જાතියම ළමෙක් හම්බුණා කොළඹ පැත්තේ තැනක. එහෙමයි. මේ වැසිකිලි වලේ හැදෙන වායුව තියෙන. ඔව්. ආන්ගේ වායුව ඇඟේ හැදෙනවා. දැන් මේ මොකද්ද? සමහර විට පෙර ජීවිතයක ඒ වායුවට ලක් වෙලා දුක් විඳ තිරසංගතාත්මික හිටපු හෝ පෙරේතාත්මික හෝ වැසිකිලිවලක දුක් විඳ කෙනෙක්ට එතනින් ආවිෂය කරලා ඇවිල්ලා ඒකේ කර්ම ටිකක් ඉතුරු ටිකක් විඳිනවා මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලත් අනුමාන කරලා කිව්වේ එහෙම වෙන්න පුළුවන් හරිද එතකොට මේ ලෙඩක අපි නොහිතුවට අතීත ජීවිතේක ආපු එකේ ඉතුරු ටික කන්ටිනියු කරන්න තියෙන ඉතුරු වෙච්ච කර්ම ටිකක් විඳිනවන්න පුළුවන් එතකොට ඇතම් ශාස්ත්‍රවල ආයුර්වේද වගේ ශාස්ත්‍රික හරියට ඉගෙන ගත්ත කෙනෙකුට මේ දෙයට මෙන්න මෙහෙම පෙර විදපු දෙයකත් බලපෑමක් තියනවා කියලා කියන අය ඉන්නවා. ඒතර ඒක හරියට ධර්මෙත් එකතු කරගෙන ඉගෙන ගත්ත අය ඉන්නවා. දැන් සමහර ලාවට වරන මේකේ අපේ මේ ඖෂධ ටිකක් ගමු මේ මේ ප්‍රතිකර්මෙත් කරමු. හැබැයි ඒ අතරේ මෙන්න මේ වගේ පින්කම් ටිකට තත් අවධානය යොමු කරන්න කියනවා. ඒ කියන්නේ අපේ බෞද්ධ ජනතාවත් නැත්නම් අපේ ලාංකීය ජනතාවත් පුරුදුලා තිබෙන එක පැත්තකින් වෙදකම අනිත් පැත්තෙන් හේදකම. එදකමේදී ඔය වත් පිළිවෙත් පිළිබඳව ගුණධර්මයන් පිළිබඳව බෝධි පූජාවන් පිළිබඳව මේ තියෙන විශ්වාසය ගොඩනගලා තියෙන ඒ කාරණා නිසා ඒක තියෙන හැබැයි අනිවාර්යෙන් දැන් හිතත් එක්ක ගොඩාක් වෙලාවට සම්බන්ධ ලෙඩ පැහැදිලිව තියෙනවා දැන් හිතන්න මේ මානසික ආතතිය කියන එක ගත්තොත් මානසික ආතතිය නිසා ગેස්ට්‍රයිටිස් හැදෙනවා අදිරුදිර පීඩනය හැදෙනවා ගිය වැඩියාව හැදෙනවා පිළිකාපව හැදෙනවා. මට අද ආරංචි වුණා මානසික පීඩනයේ නිසා, ඒ කියන්නේ ස්ට්‍රෙස් එක නිසා පිළිකා හැදිච්ච කෙනෙක්. හරිද? එතකොට ස්ට්‍රෙස් එක නිසා හරියට දිවැඩිය හැදෙන අය ඉන්නව ඕනතරම් ඕනතරම් හන්දිපත් අමාරු හැදෙන අය ඉන්නවා ස්ට්‍රෙස් එක නිසා. මේවා හරියට මේ විෂය තේරුම් ගත්ත වෛද්‍යවරු දන්නවා මේ කියන කතාව. එතකොට මේ තනිකර මානසික ආතතිය, මනසේ තියෙන පීඩනය. ඉතින් එහෙනම් මනසට සහනයක් වෙන දෙයක් ධර්මයේ ඔස්සේ සිද්ධ වෙනකොට අර මානසික පීඩනය ඔස්සේ ආපු අසනීපයක් නම් දැන් අපි කියමු ඥාන නිසා එන දියවැඩියාව ආහාරවල තියෙන මේ වැරදි මේ භාවිතාව නිසා වෙච්ච දියවැඩියා කියන පැත්තකින් තියලා මානසික ආතතිය නිසා ආපු දියවැඩියාවක් නම් එතකොට වරුණ එයා මනසට හරියට හෙදකමක් කරනකොට ට්‍රීට්මන්ට් කරනකොට මනසට ධර්මයේ තුල හිත හසුර ගන්නකොට එයාගේ අර අසනීප සුව වෙන්නේ ඒකත් බලපානවා. එහෙමයි. දැන් දී වැඩියාවට ව්‍යායාම් කරන්න කියනෝනේ කායික ඒ වගේම මානසිකවත් ව්‍යායාමයක් ඕනේ. ඒතකොට මානසික ව්‍යායාමය කියන්නේ භාවනාව සමග අනිවාර්යෙන්. හිත හිත විශ්දෙන් මානසික ආතතියක් කියන්නේ භාවනා නොකරපු කියන එකම නෙමෙයි. මානසික ආතතිය කියන්නේ මේ විසිරිච්ච හිත ප්‍රබල වෙලානේ. විසිරෙන පසුතැවෙන නීවරණ හිත ප්‍රබල වෙලා. ඉතින් ඒක ප්‍රබල ප්‍රබල වෙච්ච හිත බැලන්ස් කරන්න නම් භාවනාව තමයි තියෙන්නේ. දැන් පිටරටවල වල ගොඩක් කලාවට යෝග කරනවා කියලා මේගොල්ලෝ මේ කායික ව්‍යායාම වගේම මානසික ව්‍යායාම් කරන්න පටන් අරන්. මොකද ඒගොල්ලෝ පැහැදිලිව පිළිඅරන් තියනවා මානසික ව්‍යායාමෙත් හෙදකමක් විදිහට අවශ්‍යයි ලෙඩ හොඳ වෙන්න කියන එක. ඉතින් එතකොට දැන් එතකොට අපේ හඳුනන්නේ දැන් ඔබ වහන්සේ කියන විදිහට භාවනාව සහ වෙනත් රටවල් වල නැත්නම් අපේ රටේ තියෙන යෝග ආදී ශාස්ත්‍ර ක්‍රමයන් එක්ක කරන දේවල්. දැන් අපි ඉන් ඒ තීරණ தත්වෙටත් වඩා වැඩි විශ්වාසයක් තබලා තියෙන්නේ විශ්වාසය. යම් යම් කෙම් පහම් ක්‍රමයක මේ විශ්වාසය බද්ධ කරලා තිබෙන එක යෝග්‍යද? අපි මානසික සුවය උදෙසා තොইলයක් කරනවා. නැත්නම් යකෙක් යකදුරෙක් ගෙනහල්ලා මොකක් හරි දෙහි ටිකක් කපා ගන්න. මෙන්න මේ මේ කියන දේ එතකොට යෝග්‍යද? මේ තුල මිත්‍යාව කියලා වර්තමානයේදී බොහෝ වෙලාවට හඳුනාගෙන ඒ නිසා ඒක මිත්‍යාවක්ද නැත්නම් එයත් යම් කෙනෙකුට සහනයක් ලැබෙනවා නම් ඒක මිනිසියෙකුට යෝග්‍ය දෙයක්. වර්ණ මේ අතීතයේ ඉඳලා ආපු යම් යම් ශාස්ත්‍රවල තියෙන කෙම් ක්‍රම විවිධ අපිට අපේ අපේ කම තුල තීච්ඡ විවිධ දේ තියෙනවා කාටවත් බැහැර කරන්න බැරි දේවල්. ඒ ඒවා ඇවිල්ලා මං කියන්නේ ඒවා මැජික් නෙමෙයි. සමහර මේවා ආගමික වශයෙන් හෝ මැජික් වශයෙන් හෝ හිතනවා. ඒක ශාස්ත්‍ර. ඒ ඒවායේ තියෙනවා යම් ශාස්ත්‍රයක්. එතකොට දැන් අපි කියමුකෝ වරුණ මේ තුන පහ ටිකක් උයි අවශ්‍ය කරන කුළු බඩු ටිකයි එළවලු ටිකයි වළඳයි අවශ්‍ය කරන බඩු ටික දෙනවා මේ 10 දෙනෙකුට උයන්න කියලා. දැන් මේකේ එක කෙනෙක් වතුර වගේ ඛණ්ඩව මෙලෝ රහක් නැහැ. තව කෙනෙක් කුයපු එක ලුණු වැඩ. ඒක එක විදියයි. එක්කෙනෙක්ගේ කෑම එක හරි රහයි. හරිද? එක එක්කෙනාගේ එක එක විදියට දුන්නේ එකම බඩු ටික. දැන් මොකද්ද මේ කතාව? අර රහටම උයපු කෙනාගේ මැජික් එකක් නෙමෙයි. ඒක ශාස්ත්‍රයක්. ඒක මොන ශාස්ත්‍රයද? ඒක සූප ශාස්ත්‍රය. ඒකට ඒක මැජික් එකක් නෙමෙයි. ඉතින් ඕනම තැනක ශාස්ත්‍රයක් තියෙනවා. ඒ වගේ කෙම් කියන ඒවද හැම දෙයකම කාටවත් ඒ බැහැර කරන්න බැරි අපේකම ඇතුලේ ගොඩනගිච්ච වටින ශාස්ත්‍ර තියෙනවා මේ වගේ. හැබැයි ඒ වාස්‍යාග හදාගත්ත මහා මිත්‍යා දෘෂ්ටි තියෙනවා. හැබැයි මිත්‍යා දෘෂ්ටි කියලා හදාගත්ත සමහර දේවල් ඇතුලේ වරුණ යම් විද්‍යාත්මක ප්‍රතිවිරුද්ධ වෙනවා. දැන් සහ සහනෙකුත් තියෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ බස්නාහිරට උළු අහු ජනෙල් දාන්න එපා කියනවා. ඈ කියන ප්‍රධාන ඔළුවස් එහෙම කොහෙත්ම තියන්න එපා කියන බාසනායරට ධානේ හානි වෙනවා එක එක කියනවා මම දන්නේ මේ එහෙම කියනවාද කියලා උදාහරණයකට මම කිව්වේ බස්නාහිරට ප්‍රධාන ඔළුව හොදාන්න එපා මේ විනාශ වෙනවා කියලා කිව්වා කියමුකෝ බාරුණ මේක මට හිතෙන විදිහට මම මේ කියන්නේ නමුත් මේවට විද්‍යාත්මකව තව බොහෝ බලපාන කාරණා ඇති. සාමාන්‍යයෙන් සාමාන්‍ය සරල මිනිස්සෙකුට තේරෙනව මේක කියන්නේ. දවල් 12ට කලිනුයි දවල් 12ට පස්සේයි මේ සූර්යාලෝකේ බැලුවොත් හොඳට බලන්න වරුණ 12ට කලින් තියෙන සූර්යාලෝකය හරි සෞම්‍යයිද නැද්ද? සෞම්‍ය. හරිම සෞම්‍යයිනේ. අවස්යෙන් දැන් දෙක වගේ නේද? 12න් පස්සේ තියෙන සූර්යාලෝකය කොහොමද? හරි සැරයිනේ. ඒතර වරුණ නැගෙනහිර පැත්තට ප්‍රධාන ඔළුව හොතිනවා නම් එතකොට මොකද වෙන්නේ? දවල් 12ට පෙර තමයි සූර්යාලෝකයේ ඒ උලුහු ජනෙල් පැත්තට වැටෙන්නේ. බස්නාහිර පැත්තට උලුහු ජනෙල් ටික තියෙන ප්‍රධාන උලුහු ජනෙල් ටික අර 12න් පස්සේ සූර්යාලෝකය තමයි දැන් මේ ටිකට වැටෙන්නේ. දැන් මොකද වෙන්නේ? අර සූර්යාලෝකෙට 12න් පස්සේන සූර්යාලෝකෙට නිරාවරණය වෙන විදිහට ප්‍රධාන දොරවල් ওই ටික තියෙනවා කියන වරණ මේ gedara තියෙන ලෝහජනල් දොරවල් බොහෝම ඉක්මනටම විනාශ වෙනවා අරව්වට ඊට පස්සේ මොකද වෙන්නේ ධනය හානි වෙනවා අර පැත්තට තිබ්බ හින්දාම <laughs> ඒ නිසා කියනවා අර පැත්තට තියන්නවා ධනය හානි වෙනවා කියලා ඒක හරි ඒ විද්‍යාත්මක හේතුවක් තියෙනවා මම මේක නිකන් සරල කතාවක් කිව්වේ තව ආසිතක් ගොඩක් තියෙනවා කියන්න පුළුවන් දේවල් ඒ වගේ සමහරවිට මෙන්න නිකන් ඕව කොහේ පිළිගන්නද කියලා කියන මිත්‍යා දෘෂ්ටි වගේ පෙනෙච්ච ඇතම් දෙයක විද්‍යාත්මකව මේ සමාජයේ ජීවත් වෙන්න අවශ්‍ය කරන යම් යම් උපක්‍රම ඒ උපක්‍රමයේ පිටිපස්සේ අර හැම දීලා තියෙනවා අපේ අර දැන් මට හිතෙන්නේ දැන් ඔබ වහන්සේ කියන එකේ ඔබ වහන්සේම කියපෝ දැන් යම් ලෙඩ රෝගවලට කායික ලෙඩ රෝගවලට මානසික ලෙඩ රෝග ප්‍රධාන හේතුවක් වෙලක් තියෙනවා එතකොට ඒ සඳහා කරන්නා වූ යම් කටයුතු තුල මානසික සුවයක් ලැබෙනවා නම් එතකොට ඒක මිත්‍යා දෘෂ්ටිය වුණත් මිත්‍යා දෘෂ්ටිය නරකයි. හැබැයි මිත්‍යා දෘෂ්ටිය වුණත් සහනයක් ලැබිලා තියෙනවා කියලා යම් කෙනෙක් හිතුවා. වර්මයේ විෂය හරි පරිස්සමට කතා කරන්න ඕනේ. හරිද? මොකද අපේ රටේ ඉන්න අයගේ ස්වභාවය තමයි ධර්මයේ හැර ඕන එකක් විශ්වාස කරනවා. හොඳද? <laughs> ඇයි දැන් පැහැදිලිව කිව්වොත් සමහරලාට හිතන්න මේ විවිධ සුද්ධ හොයාගත්ත විෂයන් තියෙන. සුද්ධ හොයාගත්ත මේ සයන්ස් කියන එක හොයවා ඕන දෙයක් හරිද? ඕවා කතා කරන්න ගියාට පස්සේ කවුරුවත් ළමෙක් අහන්නේ ඇයි මෙහෙම කියන්නේ ඒක ඇත්තද මෙහෙම ඒක එහෙම කොහොමද කියන්නේ කියලා ප්‍රශ්න කරනවද? නෑ. ඔහි ඔහි ඉගෙන ගන්නවා පිළිගන්නවා. අනිත් විෂයනොත් එහෙම දැන් ඕවත් කිව්ව ගමන් පිළිගන්න ඒවා තියෙනවා. දැන් බුදුහාඳුරන්ගේ ධර්මයේ කියනකොට කොටින්ම මේ අභිධර්මය කියනකොට මේක බුදුහාමුදුරුවෝ කිව්ව එකක් නෙමෙයි ඔක සාරිපුත්ත හාමුදුරුවෝ කිව්ව එකක් නේ කියලා ප්‍රතික්ෂේප කරන්න යනවා හොයාලවට. හරිද? ඔක ඔක බුදුහාමුදුරුවන්ගේ නෙමෙයි සාරිපුත්ත හාමුදුරුවන්ගේ කියලා. එතකොට දැන් අර විද්‍යාඥයා කියපු මගුල් පිළිගන්න පුළුවන්. සාරිපුත් අපි ඇත්තටම සාරිපුත්ත හාමුදුරුවෝ කියවකෝ. සාරිපුත්ත හාමුදුරුවෝ පිළිගන්න අමාරුයි අභිධර්මයේ සාරිපුත්ත හඳුර මෙච්චර විද්‍යාත්මක හරයක් ඇති ධර්මයේ කියපු එක සාරිපුත්ත හඳුරන්ගේ කියලා ප්‍රතික්ෂේප කරන්න නෝ බුදුහාඳුරන්ගේ නෙමෙයි කියලා. අර විද්‍යාඥයාගේ මේ පස්සේ කාලෙක ඛණ්ඩණය වෙන නිගමනයකට ආපු විද්‍යාව කියලා කියපු විද්‍යාඥයාගේක පිළිගන්නවා. එතකොට සරියුත් හාමුදුරුව කියන්නේ මේ විද්‍යාඥයාට වඩා පල්ලෙහා කෙනෙක්ද? සමහරලාට මේ විද්‍යාඥයා සමාජයෙන් ගුටි කාලා මිය ගිය කෙනෙකුත් වෙනවා. විවිධ ප්‍රශ්න ප්‍රශ්න කොට සමහරලාට එයාගේ මත එයාගේ මත පස්සේ ඛණ්ඩණය කරලා මේ එක එක ප්‍රශ්න. ඉතින් වරුණ ಗುಣධර්මත් නැහැ. අවබෝධෙත් පරතරට ගිහින් මේ ප්‍රඥාවෙන් අගතම්පත් වෙච්ච උත්මයාගේ එක කියනවා හැලු කරන ඕක බුද්ධ මතේ නෙමෙයිලු ඔබ සාරිපුත්ත හඳුරන්නේ මතේලු. ඉතින් අපිට ඔන්නෝ වගේ විශ්වාස කරන්න ගියාට පස්සේ සම්මා දිට්ඨියට අදාළ දෙයට වඩා මිත්‍යා දෘෂ්ටික දේ විශ්වාස කරන්න හරිය ආසයි මිනිස්සු. ඒ නිසා අපිත් මේ කියන කාරණේ අන්තිමට මිනිස්සු මේ ඇත්තම මිත්‍යා දෘෂ්ටි වලට අනුබලයක් කරගන්න අන්තිමට ওই වචන ටික. හරිද? මම පැහැදිලිව කිව්වේ යම් යම් ශාස්ත්‍ර තියෙන රටේ අපිට ඒ ශාස්ත්‍රවලට දැන් හිතන්න භාග්‍යතුන් වහන්සේටත් ප්‍රතිකාර ගන්න ලැබුණ කාගෙන්ද? ජීව. ජීවක වෛද්‍යවරයෙක්ගෙන්. එතකොට ඒ ශාස්ත්‍රයේ පිහිටක් උපකාරයක් උන්වහන්සේට සුවය පිණිස අවශ්‍ය වෙච්ච තැනක් තියෙනවනේ. ඒ වගේ තමයි වරණ ශාස්ත්‍රයක් කියන්නේ ආගමක් නෙමෙයිනේ. භාග්‍යතුන් වහන්සේ ජීවකගේ ආගම පිළිගත්ත නෙමෙයිනේ. ඒක ආගමක් නෙමෙයි. ඒක ශාස්ත්‍රයක්. ශාස්ත්‍රයක් කියන්නේ ජීවත් වෙන්න අවශ්‍ය කරන පහසුකම් වල තියෙන විෂයන්. එතකොට ඒක ජීවිතේ පහසුව වෙනස තියෙන විෂය ඇදහිීමක් බවට පත් කරගත්ත තැන වර්තමාන මිත්‍යා දෘෂ්ටි සංකල්ප හදාගෙන ඒවට වැඳ වැඳ පුද පුද යනවා. ආයුර්වේද දැන් ජීවකගේ බෙහෙත් කිරීමේදී ජීවක සනීප කරා කියලා වැඳ වැඳ පුද පුද අදහ අදහ යන්නේ නෑනේ වරුණ. ඒ නිසා මෙතන ඇදහිලි මේ විවිධ යාග හෝම ඔන්නෝ වගේ දේවල් ලෙඩ හොඳ වෙන්න කියලා හරි කමන්නේ පස්සෙන් යනවනම් ලෙඩ හොඳ වෙන්න කියලා හරි යම්කිසි ඇදහිල්ලක් කරනවනම් යම්කිසි යාග හෝමයක් කරනවනම් එතන තියෙන මිත්‍යා දෘෂ්ටියට අනිවාර්යෙන් විපාක ලැබෙනවා දුගතිගාමී විපාක. මට ඔබ වහන්සේගේ දේශනාව අහගෙන ඉන්නකොට දැනුණ දේ තමයි ඉතින් අපිට දැන් ඒ වගේ අසරණතාවයක් හමු වෙයි අපි මිත්‍යා දෘෂ්ටියට හරි වැටෙනවා. බුදුරජාණන් වහන්සේට මහා කරුණාව පහළ වෙනවා. උන්වහන්සේට මහා කරුණාව ඇති වෙනවා මේක දකිනකොට. අපි මිත්‍යා දෘෂ්ටි පස්සේ හරි යනවා. ගැටෙන්න හොයාගෙන. දැන් ඒකයි දැන් සමහරලාවට මිත්‍යා දෘෂ්ටි කියලා දැන දැන දැන් දැන් බෞද්ධය සමහරලාට අර පල්ලිය ගන්න පාද මොකක් හරි එකක් කරන ගමන් පල්ලි වලත් ඒකට ප්‍රශ්න. ඒ වගේ මම දැකලා නැහැ මේ දැන් මුස්ලිම් අයටත් ලෙඩ හැදෙනවන්නේ. එතකොට ඒගොල්ලෝ කොහොම එනවද හාමුදුරුවෝ බෙහෙත් කරනවා කියලා එනවද? <laughs> දෙදල නෑ ලේසි. ඒකට කෝවිල් වල මොනහරි පඳුරු ගැට ගහන්න අර මොනහරි බාර වෙන්න පූජා වට්ටි අරගෙන වට කියලා යනද මුස්ලිම් අය. ඒක පැත්තකින් පේනවා නිකන් මොන ලෙඩේ හැදුනත් බෙලහීන නෑ ඔය වගේ මිත්‍යා දෘෂ්ටි වලට. දැන් උන්ට තියෙන්නේ දෘෂ්ටි ඇතුලේ තියෙන්නේ අපි කියන්නේ මේක සම්මාදිට්ඨිය කියන එක. මේ හැබැයි එතකොට දැඩි අන්තයක හිර වෙලා හිටියත් ඔව් ඉතින් අන්තිමිත්‍යා දෘෂ්ටියන් නම් ඒත් මිත්‍යා දෘෂ්ටියම තමයි. මං කියන්නේ බෙලහීනකම. ඒ කියන්නේ අපි අපේ ලෙඩේ හොඳ කරගන්න ඕන ආගමක් පිළිගන්න ඕන දෘෂ්ටියක් පිළිගන්න ඕන මිත්‍යා දෘෂ්ටියක් කරගන්න කොහොමද අපි ලෙඩ හොද වෙනවනම් කියන තැන බෞද්ධයෝ ඉන්නවනේ. ඒ කියන්නේ මමය මාගේ කියන හැඟීම නැති කරන්න තියෙන ධර්මයේ තියෙන අපි ඒක වෙනුවෙම තමයි සටන් කරලා තියෙන්නේ. <laughs> අපිට තේරෙන දේ තමයි වරුණ මිනිස්සු හැමතිස්සෙම දැන් ඒකයි කිව්වේ බිම්බිසාර රජතුමාට හිරෙන් කොහොම හරි මිදිලා යන්න පොටක් නෙමෙයි එතුමා හෙව්වේ. එහෙමයි. එතුමා එතුමා කෙලින්ම බැලුව බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ಜಾතිපච්චයා ඉපදිච්ච නිසා තමයි අද මම මේ දුක විඳින්නේ. එතුමාට තේරෙනවා ඉපදීමෙන් නිදහස් වුණොත් මිසක් නැත්තම් මේ වගේ දුක්වල මට මිදෙන්න ක්‍රමයක් නැහැ. එනිසා ඉපදීමෙන් නිදහස් වන මඟ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වලා දුන්නා. මට මේ වගේ දුක්වලින් මිදෙන්න තියෙන එකම පිළිසරණ ඒ ඉපදීමෙන් නිදහස් වන මාර්ගය කියලා දැක්කා. ඉතින් අන්න తాවකාලික පැලැස්තර නෙමෙයි මෙතනින් කොහොම හරි මේ එළියට යන්න මොකක් හරි ඔව් දැන් අරිට්ටගේ වෙන්ඩුලට අහු වෙච්ච සීතාවක රාජසිංහලට උනේ තාත්තා මරපු අකුසලයේ මිදෙන්න අස්වමයේ යාගය කරන්න ගියා අස්වම මරලා තෙල් අරගෙන යාගයක් කරනවා තාත්තා මරපු ආනන්තර පාප කර්මයෙන් නිදහස් වෙනවා කියලා. <laughs> ඒ වගේ කර්ම ගැන හිතන කෙනාටත් මිත්‍යා දෘෂ්ටි වල හිර වෙන්න පුළුවන්. කර්මය ගැන හිතේද දැන් සිතාවක රාජසිංහ කර්මය ගැන හිතලා කර්ම විපාකෙට බය වෙලා නිරේ යන්න බය වෙලා තමයි අන්තිමට මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ අරිට්ටගේ වෙන්නුගේ හරිද ඒ වගේත් පැටෙන්න පුළුවන් නේ. ඉතින් ඒක හරි සංකීර්ණ ප්‍රශ්නයක්. සංකීර්ණයිනේ. <laughs> කර්ම ගැන හිතන්න ගින්නේ. දෙවමිනියා නිරේගෙන දනන් හිටියේ නැත්තම් අරිත් එකේ වෙන්ඩුලාගේ පිහිටක් හොයන්නේ නැහනේ. හරිද? ඉතින් එහෙම මේ බිම්බිසාර රජතුමා අවසාන ගෙදැක්ක කොතනද? මේ කොයි දුක එන්නේ ජාතිපච්චය. දැන් අපි දේශනා කරන විදිහට ජාතිපච්චය. ඉපදීම නිසා. එතකොට ඉපදීමෙන් නිදහස් වෙන මාර්ගෙ මිසක් වෙන්න ඒවා කරලා හරියන්නේ මේකට විසඳුම කියලා දැනගත්තා නේ. ඒ කියන්නේ බිම්බිසාර රජතුමා සෝවාන් ඵලයට පත් වෙලා නේ. හිටපු නිසා හිටපු නිසා. ඉතින් ඒ ඒකයි අපි මං කියන්නේ මොන ප්‍රශ්නය આવත් ඔය එක එක දෘෂ්ටි වල හිර වෙන්නේ නැතුව එක එක ආගම් පස්සේ දුවන්නේ නැතුව ඒතර ඒ වගේ ක්‍රිස්තියානි පල්ලි වලට යනවා, Hindu කෝවිල් වලට යනවා පන්සල් ගාන යනවා කියලා හැමදේම මේ ලෙඩ සනීප වෙන්න කියලා. හැබැයි ওই කාටවත් මට අදාළනේ අනිත් ආගම් වල. ඔය කිසිම බෞද්ධයෙකුට මතක් වෙන්නේ මට මේ ලෙඩ හැදුනේ ඉපදිච්ච නිසා කියලා. මං ඉපදිච්ච නිසා මේ ලෙඩ වුණා. මං ඉපදිච්ච නිසා මේ නඩුවලින් පරදිනවා. මං දැන් අපි කියමු කවුරු කොඩි වින කරනවා කියලා කියන කතන්දරේ හැරි. හරි ඉතින් මට කොඩි වින කරන්නෙත් මොකකින්ද? ඉපදීම ඉපදීමෙන් නිදහස් වෙන මාර්ගයම තමයි මේ වෙලාවේ හොයන්න ඕනේ. ඉපදීමෙන් නිදහස් වෙන අවශ්‍ය වැඩ පිළිවෙලයි මං කරන්න ඕනේ. අන්න එතෙන්ට ආවනම් වරණ ඔය කිසිම දෘෂ්ටියකට කිසිම කිසිම ආගම් මාර්ගයකට මොකටවත් වැටෙන්නේ නැහැ. හම්ඳුනේ සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ. මම හිතන්නේ මේ කාරණා ඇහෙනකොට ඇත්තටම මේ අපි ධර්මයට කොතරම් ලං වෙලා තියෙනවාද නැද්ද කියලා යම් මිම්මක් අපට හදා ගන්නට පුළුවන් සහ අනිත් පැත්තෙන් ලං විය යුතුයි කියන හැඟීම ඇති කරගන්න. ලං වෙලා නැති අය කොච්චර අනාරක්ෂිත ස්වභාවයක ඉන්නවද කියන කාරණේ ගැන හිතන්නට පුළුවන්. ඒ සියල්ලත් එක්ක හේතුඵල සම්බන්ධතාවය පිළිබඳව එතකොට කර්ම කර්මඵල ඒ විපාකයන් පිළිබඳව නැවත නැවත අපිට මේ සසරේ කොතරම් ආදීනව ගෙන දෙන දේවල්ද අපි මේ සියලු දේවල් සම්පූර්ණයෙන්ම නිවා සංසා ගන්නට පුළුවන් මට්ටමකටපත් වෙන්නට අපිට තියෙන හැකියාව පිළිබඳව සහ ඒ මාර්ග පෙන්වලා දෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ගෞරවයක්ම තමයි අපේ හිතේ මතුවෙන්නේ සහ ඒ ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක්ම අපේ හිතේ මතුවෙන්නේ ඒ ශ්‍රී සද්ධර්මයේ වර්තමානයේ අපේ කනට හෙන්නට දේශනා කරන ගෞරවනීය මහා සංඝරත්නය ගැන අප්‍රමාණ ගෞරවයක් මේ ඇති වෙන්නේ. අපේ හැමදෙරණේ අවසාන විනාඩි කිහිපයේදී අද අපි වැඩසටහන කරනකොටත් ඔබ වහන්සේ බවුන් පැලැස්සේ මූලාරම්භය අවුරුදු ගානක් තිස්සේ කළ යෝගින්ට තිච්ච ප්‍රාර්ථනේ සාවහන්ස කීතේ තිබුණු බලාපොරොත්තු ඔව් අපි වරුණ බවුන් පැලැස් ඉදි කරනකොට මට මතකයි අපි සමහර දාට පුටුවෙන් ඉඳ ගිහිල්ලා තියෙන එළි වෙනකන් ප්ලාස්ටික් පුටුවක මේ කියන්නේ මම මෙතන මේ විදිහට මේ මේ කටයුතු ටික කරන්න ඕන හෙට කියලා අපි කල්පනා කරලා එහෙම මහන්සියට පුටුවේම මම ඕනකමින් හිතලම පුටුවේ චුට්ටක් කර හාන්සි වෙනවා ප්ලාස්ටික් සාමාන්‍ය පුටුවේ ටිකක් අර පහත් වෙලා කියන්නේ පුළුවන් කකුල් ටික ඈත් කරලා හාන්සි වෙන්න අමාරු ඉතින් දිගෑදිලා ඉන්නවා ඔව් දිගෑදෙන්න ප්ලාස්ටික් පුටුවක එහෙම ප්ලාස්ටික් පුටුවෙම එළි වෙන ගන්න විදිහ සැතපෙච්ච අවස්ථා තියෙනවා සමහර දාට මේ සැතපෙන්න නිශ්චිත තැනක් හරියට නැතුව වාහනේම එහෙමම සැතපෙනවා සීට් එක පහත් කරගෙන ඔයගේ විවිධ විදිහට මේ අවුවේද වැස්සේද නැතුව අපි ගොඩාක් විශාල දුකක් වින්දා ඇත්තටම සාර්ථකයි. ඒ ඒ හැමදාම හැම ඒ හැම දුකකදීම මට හිතුනේ අනේ කවදා හරි බවුන් පැලස්සේ මේ සීලයක පිහිටපු යෝගාවචරයින් භාවනා කරන දවසක් ඇද්දී ඒ දවස දකිනකොට මට මේ දුක් විඳපු එක ගැන කිසිම අපහසුාවක් නැතුව ඒකේ සතුටක් හිතෙන්නේ කියලා. අවංක කරුණාවක් තිබ්බා භාවනා කරන මම ගොඩක් අය එක කියලා තියෙනවා. මේ විද්දෙන් ගොඩ සමහරව අනේ සංසයයි මෙහෙම දුක් විඳින්න කියලා සමහරව කතා කරනකොට නේද ඔය දුක ඔක්කොම අපිට නැති වෙයි නේද ඔය තියෙන තෙහෙට්ටු එහෙස ඔක්කොම නැති වෙයි කවදා හරි භාවනා කරන දකිනකොට. ඇත්තටම අපි මාර්ග මාර්තු මාසෙම අපිට මේ දකින්න තියෙච්ච දේ මේ කොරෝනා නිසා ඈත් කළා අපිට. ඉතින් මට සතුටුයි අද පාන්දර 4:00 ඉඳලා නිශ්චිත කාලසටහනකට බොහොම පිළිවෙලකට දවසට පැය 10ක කාල පරිච්ඡේදේ තව පැය භාගයකින් තමයි අවසන් වෙන්නේ. ඉතින් අද උදෑසන ඉඳලා ඒ විදිහට සතියක් පුරාවට නේවාසික පුහුණු වේදෙනවා මේ දවස්වල අද අද අද පාන්දර පටන් ගත්ත ඊයේ හවස ආපු යෝගීන් නැවත ලබන සිකුරාදා දවස අවසන් වෙනකම් රිට්‍රීට් නැත්නම් මේ පුහුණුව ලබන පිරිස ඒ පුහුණුව නිමාවටපත් කරන පළමු කණ්ඩායම අපේ වහියංගනේ තින්කමත් එක්ක තින්කමත් එක්ක මම මේ සතියම මේ යෝගීන් එක්ක ඉඳලා ඊට පස්සේ දවස පුරා වැඩසටහනකට මහියංගනයට වඩිනවා එදා රාත්‍රියම ඒ කියන්නේ 9 වෙනිදා රාත්‍රිය 10 වෙනිදා අපි සීල භාවනා වැඩසටහන මහියංගනේ දම්බානේ ගුරුකුඹුර ආදිවාසී ගම්මානේ ඉදි කරපු සාක්‍ය පුත්‍ර සිරිසීවලි මහා සෑය ශාසනයට පූජා කරන දවසේ සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඔව්. ඉතින් අපි එදා දවසේ මේ පින්කම දවස පුරා මෙහි වෙන නිසා විශේෂයෙන්ම සිහිපත් කරන ඔබට හොඳ ධර්මාවබෝධයක් ඇති කරගන්න වටිනා අනුශාසනා එක් ඔබට දවසක් පුරාම අපිත් එක්ක එකතු වෙලා අනුශාසනා තුළට සවන් දෙමින් වගේම මම හිතන්නේ හොඳට කුසල් වැඩෙනවට අමතරව සෑයක් විවෘත කරලා පළවෙනි සෑවන්දනාවට සහභාගී වෙන්නට එදාට වාසනාව ලැබෙනවා ගුරු කුඹුරේ ඒ විහාරස්ථානයේ දඹානේ තියෙන ආදිවාසී ගම්මානේ ඉතින් බවුන් පැලස්සේ යෝගීන් මේ වෙනකොට තෝරාගෙන අවසන් වරුණ තෝරාගෙන අවසන් කියන්නේ දැන් මේ වෙනකොට භාවනාත් කරනවනේ පිරිස. ඉතින් තව කෙනෙකුටත් නිවාසික පුහුණු වෙන්න අවශ්‍ය නම් දැන් මම වරුණ ඔබට කිව්වා බවුන් පැලැස්සේ සමහර අපි ඉලුක් කෙවිල්ලලා යම් යම් දේ කළා. හැබැයි අර ලංකාවේ තියෙන ඒ ට්‍රෙඩිෂනල් කියන ඒ විදිහට නෙමෙයි අපි එතන කරේ. ඒක මිශ්‍රයිනේ. සිමෙන්ති ආදියත් පාවිච්චි වෙලා කරපු තැනක්. ඇත්තටම එතන තියෙන ඔය ඉන්දුනීසියාවේ ගොඩක් ක්‍රමවේද අනුගමනය කිරීමක් පවුන් පැලසි තියෙන්නේ. ලංකාවේ තියෙන ගැමි ඉලුක් හැවිල්ලපු මැටි ගෙවල් වල ක්‍රමය නෙමෙයි. ඉතින් මම ඔබට ඒ කාලෙම කිව්වස් ඉන්දුනීසියාවේ අපි ඉලුක් හැවිල්ලන විදිය මෙතන අනුගමනය කරනවා වගේ. ඉතින් ඒ පුංචි පුංචි දේ එහෙම කිරීම තුලත් බලාපොරොත්තු වුණා භාවනා කරන්න ලොකු කැමැත්තක් නැති කෙනෙකුට දැන් අර සමහරු ඉන්නේ වරුණ හොටෙල් එකක තියෙන ලස්සන සුන්දරත්වය දැක්කම හොටෙල් එකේ ඇවිල්ලා දවසක් හරි ගත කරන්න ආස හිතිලා නවතිනවා. එහෙම එකක් තමයි මේ හැදුවේ. මෙතනත් මම ඒක අද අත්දකින්න වරුණ. ජීවිතේ කවදාකවත් භාවනා කරන්න හිත නැති සමහර මේ තරුණ ළමයි මගෙන් අහනවා සනස කොහොමද නවතින්නේ මේ භාවනාවට? ඒ තැන පිළිබඳ ආස වෙලා ඉන්න. ආස හිතලා. දැන් ඒ ආස හිතලා ඇවිල්ලා කරන්න භාවනාවේ ධර්මයේ හැසිරෙන්නනේ. එයා දෙන කාලසටහනට වැඩ කරන්නේ. එයාට එතනදී අපි දෙන අනුශාසනා ටික අහනවනේ. ඒ අනුශාසනාවලදී එයාට මේ ධර්මය අවබෝධ කරන්න තියෙන මාර්ගය ගැන අවබෝධයක් හැදෙනවනේ. ඉතින් ඒක නෙවනේ. හරියට අර කේමා වේලුවනේ සුන්දරත්වය දැකලා ඇවිල්ලා ධර්ම දැක්කා වගේ භාවනා කරන්න කිසිම හිතක් නැති කෙනෙක් අර අපි හදපු ඒ වැඩපිළිවෙල දැකලා අනේ මටත් මේකේ රායක් නවතින්න තිබ්බනම් කියලා කැමැත්ත ඇති වෙනවා වගේ. ඉතින් එහෙම අවස්ථාවක් තිබෙනවාද ඉදිරියේ දැන්ම ඉතින් කොටින්ම වර්ණ ඔබත් දන්න අපි දන්න හිතවත් මල්ලි කෙනෙක් මේ තරුපහේ හෝටල් 9ක් තියෙන කෙනෙක්. තරුපහේ සහ ඊට ආසන්න තරු තියෙන මේ සුපිරිම මේ සුකෝභෝගී හෝටල් 9ක් තියෙන පවුලක පුතෙක් තරුණ පුතෙක් අද අම්මත් එක්ක මාව මුණ ගැහිච්ච තැනක ඒ අම්මටත් කියනවා අම්මේ මට පුදුම ආසය තුනා මට එතන මේ භාවනා කරන්න යන්න ඕනේ කියලා ඔයත් යන් කියලා අම්මට කතා කරනවා. ඉතින් දැන් අර තරු හෝටල් අයිතිකාරයන්ට මේ ඉලුක් කෙවිල්ලපු අහලයක් දැකලා ආසයි හිතිලා මේ භවනා කරන්න කැමැත්තාවෙත් මෙතන ඉන්න ඕනේ කියන හිතත් එක්ක. ඉතින් මට හිතෙන අර අපි වෙච්ච මහන්සියේ යම්කිසි ප්‍රතිඵලයක් තියෙනවා. net FM ආයතනයේ